ඉතින් ඇත්තට මේක භාවනා ජීවිතය විතරක් නෙවෙයි ඒක තේරුම් ගත්තොත් ඒක එදිනදා ජීවිතේ සම්බන්ධ වෙනවා කෙනෙක් එක්ක වාද පටලවා ගන්න නැතිවීම සඳහා. අද අපි පුදුමාකාර මේ ජීවිතේ ඉපදිලා අනවශ්‍ය වාද පටලවාගෙන අනුන්ගේ පව් ගෙවනවා. අපි මේ වැඩක් කරගෙන ඉඳ අපි දන්නවනම් අපිට වාද පටලවිලක් වෙන්නේ නැහැ. ඒකේ ක්‍රමේ බුදුරජාණන් අපිට කියලා දීලා තියෙනවා. ඒ තියෙද්දිත් අපි දූවිලි පාරක ඇදගෙන යන කටුවත්තක් වගේ වාත වටේ තියෙන ඔක්කොමත් එක පැටලෙන. පැටලෙන්නේ කයෙන් නෙවෙයි. පැටලෙන්නේ හිතෙමුත් නෙවෙයි. පැටලෙන්නේ වාදයෙන්. ඉතින් මේ වාදයක පැටලිලා අපි මේ මේ ඉන්න ජීවත් වෙනව අවුරුදු 70 80 කාලේ කියන්නකෝ 50 60 කාලේ කියන්නකෝ අපි ඉතුරු කරගන්නේ මහා අවුල් ජාලාවක් මැරෙන්න කිට්ටු වෙනකොට මේ කොහෙද යන කුණු කන්දල් තොගයක් දාගෙන මේ කාලය ඇතුළත අපි ඉගෙනගත්ත සම්ප්‍රදාය, සભ્યත්වය, සංස්කෘතිය, භාෂාව අගයන් ආඩම්බරයන් වලින් අවුලෙන් අවුලටපත් කරගන්න. ඒ මදිවට අනික් අයටත් එක පටලවා ගන්න. ඉතින් එහෙම පටලවා ගන්න නැති වාදපතයක් සරුවච්චන් වහන්සේ ඉගෙන ගත්තා. ඉගෙනගෙන දේශනා කරා මානෙනි මං කවදාකවත් ලෝකයේත් එක්ක පැටලෙන්න යන්නේ නමුත් ලෝකයා මයිත් එක්ක පැටලෙන එක කවදාවත් නතර වෙන්නෙත් නැහැ කියලා. අපි වෙලා තියෙන්නේ අපි ලෝකයේත් එක්ක පැටලෙනවා අපි ලෝකයේත් අපිත් එක්කත් පැටලෙනවා අන්තෝ ජටා බහි ජටා. ජටාය ජටිතෝ පජා. කවදාකවත් ගලවන්න බෑ. අපිට මොන හරි කියපු ගමන් අපි ඒක ගිලලා කාලා ඒකට මොන හරි කියනවා. කිව්වට පස්සේ මේ මිනිස්සයා එකට එකක් කියනවා. අන්තිමට එකට දෙකක් වෙනවා. දෙකට හතරක් වෙනවා. හතරට අටක් වෙනවා. කොහෙන් පැටලෙනවද දන්නේ කිසිම කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. මේ සම්පප්පලාභ කියන එක සතෙක් මරනට වැඩි අකුසල කර්මයක් කියලා. මේ හිස් කතා කර්මපත. සතෙක් මරනවා. සතෙක් මරනකොට නම් පේනවනේ ලේ දාගෙන අරු දඟලගෙන බෙල්ල කපනකොට අමාරුව. මේ සම්පප්පලාභ වල තේරෙන්නේ නැහැ. නිකන් ඇඟට පැත්තට තේරෙන්නේ නැහැ. පච කෙල කෙල ඉන්නවා. අපි කියන්නේ කයිවාරු ගන්නවයි කිය. අපි යන්නේ කතා බස් කියලා. අපි යන්නේ සාමාන්‍ය බස් එක නෙවෙයි හුඟක් වෙලාට කතා බස් වල. වෙන්නේ එකට ඉනකොට කතා නොකර හිටියොත් මොකද මොකද වාගේ. අර එකන තරහ වෙයි වාගේ. ඉතින් නිකන් ඉන්නවට මේ ඔයා ළඟ බුලත් තියනවද දුම්කල නැට්ටක් ගන්න බැරිද? මම ළඟත් තියෙනවා දුම්කල. මේ ඒක මේ යාපනයේ දුම්කල අප්පා මට දුම්කල නැට්ටක් දෙන්නකෝ. ඉතින් පටන් ගත්තාම කොහෙන් කෙලවරනවද දන්නේ. ඔය හිඟා කන දුම්කල නැට්ටට වැඩිය හොඳයි නොකා ඉන්න එක. ඒ තරම් ලාභයි කවුරුත් එක්ක කතා නොකර ඉන්න හම්බෙනවා. නමුත් අපිට හිතෙන්නේ ඒකට අපි කොන් වුණා, අපි තනි වුණා, අපි නිකන් රැහෙන් අයින් කිරුවා වාගේ. මොකද දෙනකොට පිස්සු හැදෙනවා. ඒ වාද පටලවා ගන්න බැරි වුණොත් මානසික අසහන. ඉතින් අපි නිතරම දෙමලිච්ච වාගේ කච කච කච කච කච කච කච කච කච කච කච කච බෙලිකට මල්ල හොල්ලනවා වගේ යනවා. ඒක අපි කතා කරද්දී මේ වගේ වැඩමුළුවකට ආපුවාම ඉතින් කතා කරන්න එපා. එහෙම නැතුව එහෙම කිව්වනම් ගුටි කණ්ඩ වෙන්නේ. අයි මේ මනුස්සයන් විතරනේ කතා කරන්න පුළුවන් නේ. අයි අපි good morning කිව්වහම මොකක්ද ඇති වැරද්ද? good evening කිව්වහම ඇති වැරද්ද මොකද්ද? happy new year කිව්වහම මොකද්ද ඇති වැරද්ද? happy birthday කිව්වහම ඇති වැරද්ද මොකද්ද කියලා මේ අල්ලාප සල්ලාපයක් පටන් අරගෙන මනුස්සයා විතර අපාය යන්නේ වෙන කිසිම සතෙක් මේ වචනේ වැරද්දකම නිසා. මොකද අනෙක් සත්තු කතා කරන්නේ මනුෂයා වචන බොරු කේලම් හිස් වචන පරිස වචන කියන හතරෙන්ම අපායන. ඉතින් ඒ නිසා ආර්ය තූර්ණීම් භාවයේ එහෙම නැත්නම් මේ කතා නොකර සිටීම මේ මිච්ඡත් එහෙම නැත්නම් මිච්ඡා විතක්ක පිළිබඳ අන්තිම කෙලවර. ඒ නිසා අපි පැයක් භාවනා කරනකොට පුදුමාකාර ජිත කුසලයක් සිද්ධ වෙනවා මොකද කතා නොකර සිටීම නිසා. ඒක කොච්චර අමාරුද කියනවනම් විනාඩි 35න් පස්සේ නැගිටලා යන්න හිතෙනවා. මොකද කතා කරන්න හම්බෙන්නේ නැති නිසා. නිසා වෙන මොනම පිනක්වත් ඕනේ නැහැ. කාටට කිව්වොත් මේ පැයක් වාඩි වෙලා ඉන්න භාවනා මානසිකාරය නොකරුවත් කමන්නේ අඩු ගානේ පැයේ කතා කරන්නේ නැහැ මම තාම කවුරක්වත් දැකලා නැහැ එහෙම අනේ මේ භාවනා කරනකොට මට පැයක් කතා නොකර සිටීම නිසා පුදුමාකාර කුසලයක් වුණානේ කියලා ලියන කෙනෙක්වත් කියන කෙනෙක්වත් තාම දැකලා නැහැ ඒ කියන්නේ අර කච කචේ භයානකම දන්නේ නැහැ අපි ඉතින් ඒක නිසා බුද්ධජානනාංශයට කියනවා මුනි කියන නම ඒ මොකද හේතුව මියුට් කතා කරන්නේ බුදුන්සේ කතා කරන්නේ අවශ්‍යතාවයක් වුණොත් විතරයි. දානයකට ආරාධනා කෙරුවොත් බාර ගන්නවා නම් දාහනේ බාරගත්තා නම් නිස්සද්ද භාවේන අදිවාසේතු භගවතුන්හි භාවේන කියලා තියෙනවා. ධර්මචනන්සේගේ ඉවසුවා තෘෂ්ණි භාවයෙන්. එන්න බැරි නම් විතරක් කියනවා බාරගත්ත දාහනයක් තියෙනවා මට එන්න විදියක් නැහැ. එහෙම නැත්නම් අපි බාරගත්තත් කතා කරනවා බාර නොගත්තත් කතා කරනවා. කිලෝරක් නැහැ. ඒක නිසා මේ අපි ඊයේ ඉගෙන ගත්තේ නැත්නම් උත්සාහ කරේ මේ භාවනා කරනකොට සමත වශයෙන් යම් වෙලාවක අපි මේ විතක්කේ පාවිච්චි කරන වෙලාව සහ යම් වෙලාවක විතක්කේ අයින් කරන වෙලාව. ඒකට කියනවා සවිතක්ක සවිචාර පඨමඥාන අවිතක්ක අවිචාර ဒ ුතිය ඥාන කියලා පොතේ සඳහන් කරලා තියෙනවා. විතක්ක ਵਿਚාර සහිත පළවෙනි ධානයේ සහ විතක්ක ਵਿਚාර රහිත දෙවෙනි ධානය. එතකොට මේ විතක්කේ කියන චෛතසිකය එක තැනකදී අපි සේවා හේවායක් විදියට මම නැත්තම් කියනවා නම් යුද්ධ සෙබලක් විදියට පාවිච්චි කරනවා. පාවිච්චි කළා ඊට පස්සේ අපි යනවා ඊගාව ධ්‍යානට එයා අයින් කරලා එයාගෙන් තොර ධ්‍යානයක්. ඉතින් මේක සමත ක්‍රමයෙන් අපි ගන්න ආදර්ශය. ඊට පස්සේ පුළුවන් මේකම විපස්සනා ආදී සිද්ධ වෙන හැටි බලන්න. ඒක හරි විචිත්‍රයි. ඒක හරි සෙල්ලක්කාරයි. ඒක මේ රැඩිකල් ක්‍රමයකට තේරුම් ගන්න ගන්නවා. ඒක නිසා බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ මේ ධ්‍යාන ඔක්කොම සමත ධ්‍යාන විපස්සනා වශයෙන් බුද්ධ විඳින හැටි ධ්‍යාන වලට සමාන්තරව විපස්සනා ඥාන කියලා වෙනම පරිච්ඡේදයක් ලියලා තියෙන උන්වහන්සේක ප්‍රසිද්ධ පොතේ in this very life කියන පොතේ. ඉතින් මම බුරුමේ යන්න ඉස්සලත් මේ කියවලා තිබුණා ඒ වුණාට මට ඒකේ එච්චරම ගැම්මක් තේරුමක් තිබුණේ නැහැ. ඒ ගියාට පස්සේ ධර්මදේශන රාශියකදී මම අවුරුදු 3කුත් මාස 9ක් විතර හිටියා. රාශියක දේශාංශිකව ධානය නොලැබුවාට විපස්සනා කරන එකනත් ওই ටිකම කරනවා. ඒක කෘත්‍ය වශයෙන් සම්පාදනය කරනවා මිස අර්පණ වශයෙන් ධානයකට සමාදින්නේ කියලා බොහෝම ලස්සනට මේ අතර ඒ විතක්ක ਵਿਚාර සහිත අවස්ථාව සහ විතක්ක ਵਿਚාර රහිත අවස්ථාව. දැන් අපි ඊයේ අපි උත්සාහ කරපු මේ පළවෙනි ධ්‍යානය ලබා ගැනීම සඳහා මෙනෙහි කිරීම කොච්චර වැදගත්ද කියන එක කෙටියෙන් මතක් කරගත්තොත් මෙනෙහි කිරීම කියලා කියන්නේ බොහෝ අරමුණු තියෙන වෙලාවේදී Tamanට අවශ්‍ය අරමුණ ඉස්මතු කර ගැනීම සඳහා නම කියලා කතා කරනවා. ඒකයි කියන්නේ නම් අඬ ගන්නවයි කිය. ඒ නිසා අපි භාවනා කරන කිසිම චිත්තක්ෂණයක ඒක අරමුණක් නැහැ. අරමුණු රාශියක් තියෙනවා. ඇහෙන් එනවා, කනෙන් එනවා, නාසයෙන් එනවා, දිවෙන් එනවා. ඊට අමතරව මනාපමනාප පහළ වෙනවා. ඊට අමතරව රුචි අරුචිකම් තියෙනවා. ඊට අමතරව ගියාත්මෙන් ගෙනාවු සංසාර ගති තියෙනවා. ඇබ්බැහි තියෙනවා. අනාගත සැලසුම් තියෙන ලක්ෂිකුත් එකක්. ඒක මිනිස්සු හිතේ ඇති. ඒක මේ එක්කෙනෙකුගේ පාපයක්වත් එක්කෙනෙකුගේ දක්ෂකමක්වත් නෙවෙයි. ඒ සමහරු බටහිර කට්ටිය මේකට චින්තනය කියලා තෑගි දෙනවා. චින්තනය කියන්නේ පිස්සු. මොනවාරි ওই බුලත්තට අපාපා ඉන්නා වගේ කතා කර කර හිත හිත ඉන්නවා. චින්තනයට කියන්නේ ආශියා කරේ මේ හරක් දවල්ට කාලා රැයට වමාරා කන්නේ. ඒක හරකුන්ගේ හැටි. ඒ ඒ රුමිනන්ස් කියලා කියනවා. ඒ සත්තු කොළබොක්ක හරි ලොකුයි. දවල් 30 කනවා. කාලා කාලා කාලා මේ වෙලාවට ගහක් ඇද්ද ගිහිල්ලා ඔය ගුඩුස් එකක් යනවා. ඊට පස්සේ ඒක හපල හපල හපල හපාය කනවා. චූ ඉන් ද කඩ් කියලා කියනවා. ඊට පස්සේ තමයි ඒක බොක්කේ දෙවෙනි බොක්කට යන්නේ. පළවෙනි කරනකොට යන්නේ ඒක බොක්කකට. ඒක ආපහු අමාරලා කන්න ඕනේ. ඉතින් අපිත් මොන්නම අපේ ඇහැට හම්බුණත් කන්න හම්බුණත් නාසයට දිවට කයට අපි ඒක නැවත සිහිපත් කරලා වමාරා කෑමක් කරනවා. ඒ වමාරා කෑම තමයි අපි ඔය චින්තනය කියලා. එහෙම නැත්නම් මේ සැරව වගේ, තුවාල කෙලිය දෙන සැරව වගේ, පුරුව වගේ මතක තියාගෙන කහපාපා කකා කකා ඉන්න එක තමයි දවස පුරාම සිද්ධ වෙන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. මනාපමනාප තියෙනකන් මනාපමනාප තියෙනවා වමාරනවා. වමාර ගන්න බැරි වුණොත් කනගාටු වෙනවා. නමුත් ඒකේ පොඩි දාර්ශනික පැත්තක් පෙන්වන්න දෙහැකි මනාපත් නැති අමනාපත් නැති දේවල් වමාරන්නේ ඒක මේ භාවනා කරත් නැතත් ඇති මනාප දේ වමාරනවා අමනාප දේ වමාරනවා මනාපමනාප කියලා සඳහන් කරන මනාපත් නැති අමනාපත් දේ මතක හිටින්නෙත් නැහැ වමාරන්නෙත් නැහැ ඉතින් ඒ නිසා බුදුජානකසේ පාර හෙව්වේ මධ්‍යම ප්‍රතිපදා හෙව්වේ මනාපත් නැති අමනාපත් හරහා ඒ නිසා බුදුජානකේ පටන් ගන්නකොට කියන මේ අන්ත දෙක අතහරින්න ලොකුම නාප සහ ලොකුම නාප තියෙන දෙකෙන් තමයි අපේ තන්තරි ගොඩ ගැහින්නේ. ඒ නිසා මේ දෙකම අතහැරියාම මැද කෑල්ලක් අහුවෙනවා. එච්චරම නාපත් නැහැ, එච්චරම නාපත් නැහැ. ඒක උනා මිසක්කා මතකෙ හිටින්නේ ඒක නිසා ද්වේමේ බික්කවේ අන්තා පබ්බජිතේන නසෙවිතබ්බා. මහණි පැවිද්දක විසින් අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා. කාමේසු කාමසුකල්ලිකාණ යෝගෝ එහෙම නැත්නම් අත්ති කිලමතාණ යෝගෝ. ගෝක් දුක් දින ආත්ම ක්ලමතේ කරන දේවල් එහෙම නැත්නම් මේ කාම සුඛයේ කියන දේවල් ওই දෙක අතහරින්න දෙක අතරමැද කොටසක් තියෙනවානේ. සැපත් නැති දුකත් නැති කියලා. අදුක්කම සුඛ කියලා, මනාපමනාප කියලා, කාමෙත් නැති, ද්වේෂත් නැති. අන්නේ කොටසට ජීවිතේ මැදට ගන්න පුළුවන් නම් කාට හරි අපි ඒකට කියනවා සම්මා ආජීවය කියලා. ඒක ගත්තාම හරි කම්මැලි. අන්ත දෙක හරිම සිද්ධි බහුලයි වැඩ කිඩ හෝගාල. මැද කෑල්ල වැඩ බැරි ටාසන් තමයි. මේ දවස්වල චිත්‍රපටියක් තියෙනවා. නැති බැරි ටාසන් වැඩ බැරි ටාසන් කියලා. ඉතින් කවුරුවක්වත් කැමති නැහැ වැඩ බැරි ටාසන්. ඔක්කොටම ඕනේ වැඩ කිඩ දාගෙන ඉන්න ටාසන් තමයි. ඉතින් මේ විදිහට ගොඩාක් අරමුණු තිනකොට අපි විතක්කය හරහා නම් කිරීම හරහා මිනේ කිරීම හරහා පව් අඩු කෙලස් අඩු එහෙම නැත්නම් මධ්‍යස්ථ අරමුණකට හිත නැවත නැවත නැවත නැවත දාලා ඒ අනුව ඒ අරමුණට මුණ දාගෙන හිටියොත් අපිට දැනගන්න පුළුවන් මේ මධ්‍යස්ථ අරමුණේ හිටීම නිසා ඒක සාක්ෂාත් වීම නිසා ඒක ප්‍රත්‍යක්ෂණය කරපු නිසා මේව නොවුනනම් මගේ හිත තියෙන්නේ අන්ත දෙකේ. තද රාගේ තද ద్వේෂේ. දැන් මේ මධ්‍යස්ථ අරමුණේ ඉන්නකොට තද රාගයට තද ద్వේෂයට සාපේක්ෂව මං ඉන්නේ එච්චර කෙලෙස් නැති තැනක. මම ඉන්නේ ඉච්චර මල නැති තැනක නිර්මල තැනක. මම ඉන්නේ කාන්තාරේ ക്ഷേම භූමියේ දැන්. ඒ මොකද මම නිතරම ඇසුරු කරන්නේ මධ්‍යස්ථ අරමුණ. ඉතින් මේ මධ්‍යස්ථ අරමුණට අපි ප්‍රධාන කර්මස්ථානය කියලා කියනවා. ඒ වගේම ආලම්බණය කියන නමෙන් ආරම්මණය කියලා හදාගෙන තියෙනවා. අපි නිතරම කෙලෙස් අඩු අරමුණ ඇසුරු කරනවා ඌවමනාවෙන්, ප්‍රයෝගයෙන්, ප්‍රයත්නයෙන්, දහං ගැටයකින් ඇසුරු ඒක ඇසුරු කිරීම සඳහා විතක්කේ තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා සරුවචන් වහන්සේ දීර්ඝ කාලීන පරිශ්‍රණකින් පස්සේ උන්වහන්සේ මතක් කරනවා කාය සංඛාර වශයෙන් කයට නැතුවම බැරි අත්‍යන්ත දේ තමයි හුල හුස්ම හුස්ම රාගය ඇති කරන දෙයක්වත් නෙවෙයි ද්වේෂය ඇති කරන දෙයක්වත් නෙවෙයි. පුළුවන් තරම් හුස්ම ඇසුරු කරන්නේ. ඇසුරු කරනකොට අපි දන්නවා ඒකෙන් එන්න පුළුවන් රාග අවස්ථා, ද්වේෂ අවස්ථා අයින් කරගෙන අර මදහත් අරමුණකට හිත දාන්න නිසා සිංහල බෞද්ධය තුල මේ ආනාපාන සතිය ලොකු ගෞරවයක් තියෙනවා. මගේ හිත ආනාපාන තියෙනවා නම් භාවනාවේ තියෙනවා. මගේ හිත ආනාපාන තියෙනවා මන් දිනු. මට සතිය තියෙනවා. මං ආනාපානේ වඩනවා කියලා අපි කියනවා. ඉතින් ඔකට බොහොම සමාන නැත්තම් ওই වායෝ පොට්ටබ්බ ධාතුයේම ක්‍රියාත්මක වෙන මේ වෙනුවට තව විකල්පයක් තමයි මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ අඳුන්වන්නේ හුස්ම ගන්නකොට සිදුවෙන පිම්බීම සහ හෙලනකොට ඇති වෙන හැකිලීම. මේ දෙකම වායෝ පොට්ටබ්බ ධාතු. නිසා කොයි වෙලාවක හරි Taman වාඩි වෙලා ඉන්න වෙලාවේ හිත තියෙන හුස්ම නම් ඒකට නම් මෙහෙවන්නේ හිත. හිත තියෙන පිම්බීම හැකිලිම නම් ඒකට නම් හිත මෙහෙවන්නේ සාර්ථක වෙන හැම වෙලාවෙම කෙලෙස් නැහැ. ආනපන හිත තියෙනකොට පිම්බීම හැකිලිම හිත තියෙනකොට කෙලෙස් නැහැ. ඉතින් ඒකෝට අපිට මහා සාගරයක් වගේ මේ කෙලෙසෙන් පිරිච්ච ලෝකේ පුංචි දූපතක් හදාගන්න පුළුවන්. අනික් සියල්ලම වතුරේ වැටිලා සලපාට අහුවෙලා මිනිමෝරුන්ට අහුවෙලා මකරයන්ට අහුවෙලා දඟලද්දී අපි පුංචි දූපතක් හදා ගන්නවා වීලි බිමක් ආස්වාද ප්‍රසවාසී තියාගෙන. එහෙම නැත්නම් පිම්බීම හැකිලිමේ තියාගෙන. නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉතින් ඒ ආස්වාද ප්‍රසවාස කතාවේ එහෙම නැත්නම් සතිපට්ඨානේ කයනපසන කතාවේ අවසානයේ සරුවචනාංශේ සඳහන් කර තියෙනවා අත්තිකායෝති වාපනස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ආනාපානේ වශයෙන් හෝ බිම්බිම හැකිනේ වශයෙන් හෝ වම තියෙනවා දකුණ වතනේ තියෙනවා කියන සක්මනේ හෝ මට කයක් තියෙනවා කියන එක හිත පිහිටිය අත්තිකායෝති වාපනස සතිපච්චුපට්ඨිතා හෝති. මේ කයෙහි මම දැන් ඉන්නේ කයෙහි කියලා දන්නවනම් යාවදේව ඥානමත්තාය. ඒ දැනුම පටිසතිමත්තාය සතිය පිහිටවීම වෙන කිසි දෙයකින් වැටෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව හිත බේර ගන්න තියෙන ක්‍රමේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති ලෝකේ මොනම දෙයක්වත් අල්ලබදා ගන්නෑ අල්ලබදා ගන්නේ ලෝකෙම කැලලක් වෙන මේ මගේ කය. ඒකට අපි කායනුපස්සනා කියලා කියනවා. ඉතින් ඒකේ පුළුවන් මේ කායන ප්‍රසන්න නියෝජනය කරන්න ආස්වාද ප්‍රසවාසය ගන්න පුළුවන්. පිම්බීම හැකිලිම ගන්න පුළුවන්. චක්මන ගන්න පුළුවන්. බත් කනකොට බත් කන කය ගන්න පුළුවන්. නානකොට නාන කය ගන්න පුළුවන්. දත් මදිනකොට දත් මදින කය ගන්න පුළුවන්. මුක්කක් හරි දාලා මොන දහංගටයක් හරි දාලා මේ කය සීමා කරගත්ත මනසිකාරයක්. කය සීමා කරගත්ත මෙනෙහි කිරීමක්. කය සීමා කරගත්ත විතක්කයක් තියාිනකන් දිනු. ඒකට කියන්න බලන් ඒ මිනිස්සෙක් කියලා. කය අමතක වෙච්ච හැම වෙලාවෙම අමනුස්සෙක්. එහෙම නැත්නම් මුර්ගයෙක්. ඒක නිසා කය හිත කය ගන්න නැතුව පිට යන හිතට අපි කියනවා බරපතල වචනයක් දාන ප්‍රපංච කරනවා කියලා. ඔය හිත හිතයි නෝ. බුදු ජානසේ සනාගතන පපංචාපි රතෝ මගෝ. මේ හිතවිලි අබිරමණය කරමින් කය අමතක කරන මනුස්සයා මුර්ගයෙක් කියලා. ඉතින් මගෝ කියන වචනේ විස්තර කරනකොට අපේ ලොකු සාන්ති කෙලිම මුර්ගයා කියන්නේ මෝඩයා කියලා නතර කරනවා. මේ කය මෙනෙහි කරනවා වෙනුවට මේ අනාගත සැලසුම් අරයා ගැන මෙයා ගැන අතර මිතර ගැන හිත හිතා මේ වමාරා කන වේලාව ප්‍රපංච කරන වේලාව මුර්ග වැඩක්. එමන්ස මේ ලෝකේ හිටියට මනුස්ස කයෙන් හිටියට රෙප්ටිලියන් එහෙම නැත්නම් කියන උරගෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. ඊ මනුස්සයට ලේ පිට සතෙක් කල්ලන්න කන්න පුළුවන්. ඕනේ උරග වැඩක් කරතයි. ඒ හිත වහින් පිට වෙච්ච ගමන් මොකද්දෝ වෙනසක් වෙනවා. ඉතින් මේ සතිය පිහිටවීම සඳහා කයට හිත නැවත නැතුව විහිද වීම සඳහා විදීම සඳහා එල්ල කිරීම සඳහා යොමු කරවීම සඳහා අපි විතක්කේ පාවිච්චි කරනවා. ඉන්නවා ඉන්නවා කියලා හරි ආස්වාසයලා ආස්වාසය කියලා හරි ප්‍රසවාසයලා ප්‍රසවාසය කියලා හරි පිම්බෙනවා පිම්බෙනවා කියලා හරි හැකිනවා හැකිනවා කියලා හරි වම තියෙනට වම කියලා හරි දකුණු කියලා දකුණු කියලා හරි දත් මදිනකොට දත් මදිනවා කියලා හරි කනකොට කනවා කියලා හරි ඉතින් සතිපට්ඨාන කියවලා බලනකොට ඔක්කොම සරුවචාන්සේ නම් කරලා තිනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగර්ජේ මේ හැම ඉරියව්වකම බෙදලා තියෙන මේ හැම එකකම සම්පජානකාරී වෙනවනම් කායන පස්සනාව. ඉතින් අපි මේ සමද විදර්ශනා දෙක වෙන් කිරීම සඳහා අපි හිතමු උපදේශයක් ලැබිලා යම් කිසි කෙනෙක් මේ හුස්ම මෙනෙහි කරන්න පටන් ගන්නවා. ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන්න පටන් ගන්නවා. නැත්නම් හුස්මට අපි කියන සතිය පිහිටනවා කියලා. ওই මෙනෙහි කිරීම ආවේ ඇත්තටම අපි මේ ලෝකේ දාවට පස්සේ වෙච්ච කතාවක් මහසීසාරගෙන් පස්සේ ඉස්සර තිබුණේ හිත ඒකට යොදවනවා කියලා. හිත මානසිකාරය කරනකොට සලක්ෂණේ කියලා සලකුණු කිරීම කියන නමකුත් තියෙනවා. ඉතින් ඉස්සර කෙරුවේ ආස්වාසය එනකොට ප්‍රස්වාසය එනකොට ඒක දිහා බලාන ඉන්නවා. හිත ඒකේ තියෙනවා. හිත මෙහෙවනවා, මෙනෙහි කරනවා, සලකුණු කරනවා. සලකුණු කරලා හරි ගියයි කියලා හිතමු. ඒක අමාරුයි. මම දන්නවා මේ ඔක්කොටම ඒක එහෙම ලේසි වැඩක් නෙමෙයි. හරි ගිය අවස්ථාවක් අපි උපමාවට ගන්නවා ධර්මදේශනා කිටි කිරීම සඳහා. ඉතින් ගිය වෙලාවේ හරියටම දන්නවා මගේ හිතේ තියෙන ආස්වාසය කියලා ආස්වාස කරන වෙලාවේ මෙනෙහි කර හෝ නොකර ප්‍රසවාස කරන වෙලාවේ දැන් තියෙන ආස්වාසය නෙවෙයි ප්‍රසවාසය කියලා. ඉතින් මෙහෙම කොච්චර වාර ගාණක් කොච්චර හුස්ම රැලි ගාණක් චක්‍ර ගාණක් කරන්න පුළුවන්ද කියන එක තමයි කමට දෙනකොට සුද්ධ කරනකොට කියන්නේ. මට ඉස්සල්ලාම යන්දා හුස්ම දියව ගන්න පුළුවන් වුණා. පහු වෙනකොට පහුවෙන්ට උස්ම දෙක තුනක් පුළුවන් වුණා. හතරක් පහක් පුළුවන් වුණා. මේ දෙකේ චක්‍රේ තුනේ චක්‍රේ කටපාඩම් කරනවා වගේ මෙහෙම කරලා කරලා කරලා කරලා මේ ප්‍රයත්නේ නිසාම හරියට එල්ලෙට වෙඩි තියන්න එල්ලෙට විදින්න පුරුදු වෙන දුන වායේ කරිතුහකෝකාරයක් වගේ <clears throat> තියෙන තියෙන එක හරියටම එල්ලෙට වදින තරමට හිත පිටියා නම් අපි කියනවා දැන් ආනාපානට විතක්කේ මෙහෙ වෙලා තියෙන කියලා. ආනාපානෙටමයි විතක්කේ යන්නේ. පිට දෙකට කියනනම් දානවා. ඉතින් මේ විදිහට දිගටම ආනාපානෙ කරගෙන යනකොට ඒක වෙනකොට මේ බලන අරමුණ, ඒ කියන්නේ ආනාපානය මෙනෙහි කරන හිතයි අතර දුර අඩු වෙන්න පටන් ගන්නවා. ඈත තිබුණ එකක් ලං කරලා පෙන්වන්න වගේ එක දිගට සතිය පිහිටනකොට මේ දෙක අතර දුරස්ත භාවය අඩු වෙලා සමීපස්ත භාවයක් එනවා. මේකට අපි කියනවා අරමුණට සමීප වෙනවා අරමුණට රිංග ගන්නවායි කියලා. ඉතින් ඒක පෙන්වීම සඳහා උපමාවක් පෙන්නනවා මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ බුරුල් කරපු පසක් තියෙන තැනකට හෙල්ලකින් දමලා ඇන්නොත් ඒ හෙල්ලේ කාගෙන ගිහිල්ලා හිටිනවනේ. පසේ කාගෙන ගිහිල්ලා හිටිනවා. අය වැටෙන්නේ ගලකට ගැහුවොත් වැටෙනවා. ගලකට ගැහුවට කාගෙන යන්නේ නෑනේ. ඒ නිසා හෙල්ලේ වැටෙනවා. පස්කොඩකට ගැහුවොත් හෙල්ලේ හිටිනවා. ඒකට අර කාගෙන යන ප්‍රදේශය තමයි හෙල්ලේ කෙලින් හිටවලා තියාගෙන උදව් කරන්නේ. ඒකට වැඩිය බොහොම විසිතුරු අරමුණක් බොහොම මේ හිත ගන්නා සුළු අරමුණක් උන්වහන්සේගේ ගෝලයන් වහන්සේ නැත්තම් පණ්ඩිසාංශේ පෙන්නනවා. හිතන්න අපි දානෙට ගියාට පස්සේ දානෙට තියනොයි කියලා මේ බෙදලා පිඟානක ඉස්සරහ කෑමකට මොනවද කියන්නේ පත්තක්ක කියලා කියන්නේ පැණි පුහුල් කියලා තියෙන කොමඩු කොමඩු කපල කපල කොටු මේ මේ අඟලි අඟලි කොට කෑලි ටිකක් දාලා තියෙනොයි කියලා. ඉතින් අපිට මුළු එකම ගන්න බෑ අපිට තියෙන්නේ ගෑරපුවක් අරගෙන එක කොමඩු කෑල්ලක් ගන්න ඕන. ඒකට අපි ගෑරපුව තියලා ගානට එක බස්සන්න එපා කොමඩු කෑල්ලේ. බසන හොඳට තේරෙනවානේ දැන් මේ කොයි කොමුඩු කෑලට බහින්නේ කියලා අපි මේ දමල ඇන්නොත් එහෙම කෑරප්පුවෙන් බදලා හරියන්නේ නැහැ. මේ දමල ඇන්නොත් හෙල්ලෙන් වගේ හරියන්නේ නැහැ. ගානට කොමුඩු කෑල්ල බහින්න ඕන ගෑරප්පුවේ වකේට ගැලපෙන විදියට. ඒකට හරියන බලය දැම්මේ නැත්නම් මුළු පිඟාන බෙදෙන කොමුඩු විශ්විලා යන්න පුළුවන්. එහෙම නැත්නම් තැම්බෙච්චි අලයක් අල කෑල්ලක් ගන්න. අර්ථපල්ලර කෑල්ල. ඒක දවට ගන්න මෙහෙම දාලා ගානට තද කරන්න එපායි. තද කරනකොට දැන් මේක කාගෙන යනවා තේරෙනවනේ මේක නා. කොහොමද තේරෙන්නේ? ගෑරුප්ප ගන්නකොට කෑල්ල එනවා. කාගෙන ගියේ නැත්තම් ගෑරුප්ප ගන්නකොට කෑල්ල දැවටිලා නැහැ. දැන් මේ කෙනාට මේකේ දැවටෙන වෙලාව කාගෙන යන වෙලාව හොඳටම තේරෙනවනේ. අනිත් වගේ තමයි හුස්මට හිත යනකොට හුස්මට හිත ගියා කියන එක හුස්මට හිත දැවටුණා කියන එක හුස්මේ හිත හිටියා කියන එක විශේෂඥ ඕනේ නෑ ඔකට. Tamanට තේරෙනවා. මේ ආස්වාසයටයි හිත ගියේ. ප්‍රස්වාසයට නෙවෙයි. මේ බැනි පූල් ගෙඩියටයි හිත ගියාලටයි හිත ගියේ. මේ අත්තාපල් කැලටයි හිත ගියේ. මේ අසවල් පළතුරටයි හිත ගියේ කියලා හරියට ඒක කාගෙන යන හැටියට කියනවා ප්‍රත්‍යක්ෂණය කරනවායි කියලා. ඒක මේ අමෝරලා ගහලා හරියන්නේත් නෑ. ගෑරප ධාන වනවන ඉඳලා හරියන්නේත් නෑ. හරියට ඒ බලේ දාලා ඒ කෝණයට ගහනකොට කාගෙන යනවා. ඉතින් මේ අවශ්‍ය කෑල්ල තෝරලා ඒකට ගෑරපුව තියලා තද කරන එක මේ ගෑර අවශ්‍ය කෑල්ල තේරීම තමයි විතක්කෙන් කරන්නේ. මම දැනගා අපි හතර පහ දෙනෙක් ඉන්න මේසෙ මැද තියෙනවා කොමුඩු තියලා. ඉතින් මම කෑල්ලක් ගන්නවා. තව කෑල්ලක් ගන්නවා. එරගෙන කටේ දාගන්නවා. ඉතින් ඒක දැවටෙන වෙලාව දන්නවා වගේ මම මෙනේ කරන අරමුණටමද හිත ගියේ. එහෙම නැත්නම් එකක් මෙනේ කරනකොට තව තැනකට හිත ගියේ කියලා ඒක යෝගාවචරයේ වගකීමට වැටෙන දෙයක්. ඒක යෝගාවචරය දන්නවා කියන පදනමේ ඉඳගෙන තමයි මේ භාවනාව උගන්වන්නේ. ඉතින් ඇහුවොත් මම කොහොමද දැනගන්නේ ඇත්තටම ගැහැරපුට පැටලුණාද නැද්ද කියලා? ගැහැරපුව ගණන් ගන්නකොට පැටලිලා නම් තේරෙයි උඹට. ආයෙකට මේ වේදම ටෙස්ට් එකක් වෙනම පරීක්ෂණයක් කරන්න ඕනේ අන්නේ වගේ මේ අවශ්‍ය අරමුණට හිත මෙහෙවීම අපි කියනවා විතක්කේ කියලා. එතකොට මේකටම අදාළයි නමුත් අමතර විස්තරක් ඒ කෑල්ල Taman ළඟට එනවද ඒකමද එන්නේ කියලා දන්නේ තමයි විචාර බුද්ධිය කියලා කියන්නේ. විතක්ක ਵਿਚාර දෙකේ මෙතන ඇත්තටම අදාළ වෙන්නේ විතක්කේ නමුත් ਵਿਚාරයෙන් දන්නවා ආස්වාසය කියලා මෙනෙහි කරනට ඇත්තටම ආස්වාසයේද නැද්ද ප්‍රසවාසය කියලා මෙනෙහි කරනට ආස්වාසයද ප්‍රසවාසයද ඇද්ද නැද්ද කියලා තියෙනවා ඉතින් මේක හොඳට තේරෙනවා මේකේ වෙනස සක්මන් කරන වෙලාවේ මෙනෙහි කරන්න ගත්තාම සමහරට අපි ඔය පුරුද්දට මෙනෙහි කරන යනවා වම තිනකොට දකුණ දකුණ කියලා මෙනෙහි කරන වෙලාවල් එනවා Tamanටම අහුවෙනවා නිකන් මෙනෙහි කිරීමේ යන්ත්‍රයට ගියාට වම තියෙනකොට දකුණ කියලා මෙනෙහි කරනවා දකුණ කියලා වම මෙනෙහි කරනවා. ඒකෝට තමයි තේරෙනවා මෙනෙහි කිරීම නිකන් බොල් බොරුවක් යනවා පුරුද්දට වැඩි වෙන්නේ නැහැ. ඒ වගේ මෙනෙහි කරගෙනනකොට ආස්වාස කරනකොට ප්‍රස්වාස කියෙන්නේ ඉඩ තියෙනවා. එතකොට දන්නවා දැන් වයර් මාරු වෙලයි කියලා. එතකොට දන්නවා විතක්කේ ਵਿਚාරය කියලා දෙනවා නෑ නෑ උඹ ওই වම කියනකොට දකුණ තියන්න. දකුණ කියනකොට වම නාග වෙනකොට නාගේ කොහොමදත් හිටිනවා. මම තියෙනකොට දකුණ තමයි යන්නේ. ඉතින් ඒකලේ දොග් ගාලා ඇදගෙන වැටිච්චාම ඉතින් කියනවා ආච්චියේ බොලන්නේ පාත් වෙලා වරෙන්නේ උරුවතේ හැප්පීලා තීය වැටෙන ඩොග් ගාලා කියලා පොඩි උණ්ඩයා විහිළු කරනවා. මොකද වම තියලා හිතන්නේ දකුණ යන්නේ. ඒක ඉතින් වයසික හැටි. නමුත් අපි වයසට උනත් කමන්නේ හරියට හිම වෙන වෙලාවල් තියෙනවා. දැන් හිතන්න මේ විදිහට දැනගෙන ආස්වාචයක් පාස ප්‍රස්වාසයක් පාස එහිම හිත දැවෙතිමින් වාර කීයක් කරන්න පුළුවන් වෙනවා නම් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සෙකුට පමණමයි කියලා කියලා දෙන්න ඕනේද? තිරිසෙනෙකුට මේක කරන්න බෑ, යක්ෂයෙකුට බෑ, ප්‍රේතයෙකුට බෑ, මොකාටවත් බෑ. ඔය දෙයියෝ බ්‍රහ්මයේ ඔක්කොමලා ඔය දෙයියෝ බ්‍රහ්ම ලෝකවලට යන්න පින් කරගත්තේ මෙහි. ඒ නිසා ඒ සියල්ලම අපිට වඳිනවා. මොකද අපිට විශාල අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ. අවශ්‍ය නම් අන්නත්තරාට උඩින් බේරලා පැණිපූල් කෑල්ල විතරක් ගන්න පුළුවන්. පත්තක්ක කෑල්ල විතරක් ගන්න පුළුවන්. ඕයි නම් අර්ථපල් කෑල්ල විතරක් ගන්න පුළුවන්. ආන්නේ වගේ ලක්ෂයක් එකක් ගන්න එකට අපි කියනවා කාමච්ඡන්දේ කියලා. එහෙම නැත්නම් කියනවා කාමගුණ කියලා. දන්න එකක් ගන්න එකට කියනවා නෛෂ්ක්‍රමණය කියලා. තොගේ ගන්නට කියනවා කාමගුණ. මොනවද දන්නේ ඔය තොග පිටින් අරගන්නවා කනවා කනවා කනවා කනවා කයෝආර් කෙලිනවා බොනවා. ඕක තමයි මේ සිදි කරන්නේ. ඒක නිසා රබින්ද්‍රනාත් tagore තුමා කියනවා හිස් පිනිසුන් කුස්පුරවන බුජුන් මේස සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණි. මේ පිස්සුගේ ඉන්න පිස්සු යකුන්ගේ භෝජන සංග්‍රහවලට මම මල් පිපුණේ. මේ සරුවච්චන් වහන්සේගේ වළඳන වළඳන පිට පිට සීබුද්ධියෙන් වළඳන කෙනෙකුට ආභරණයක් වෙන්නයි මලක් පිපෙන්නේ. බුජුන් මේ සරසන්න නෙවෙයි. ආනි වගේ මම මේකයි කන්නේ මේකයි ගත්තේ කියලා හරියට රාත්තල් ගන්න කියලා කියන්න පුළුවන් නම් නන්නත්තර අරමුණ વિશે අපි දන්න මධ්‍යස්ථ අරමුණට හිත දැම්මා මධ්‍යස්ථ අරමුණට කවදාකවත් බුදුන් පහළ වෙච්ච නැති ලෝකයක දාන්නෙත් නෑ දාන්න හිතෙන්නෙත් නෑ යන්නෙම කාමෙට යන්නෙම විචිත්තත්වයට ඉතින් පොඩි ළමයින්ට සතිපාසල කරනකොට අපි ඉස්කෝලේට හරි ඒ දණ්ඩ යනකොට කියනවා අපිට ටොපි ටිකක් අරන් එවන්න එහෙම නැත්නම් මාස්මෙලෝස් ටිකක් අරන් එවන්න. එහෙනම් මුද්‍ර පළංගි ටිකක් අරන් එවන්න. එහෙම නැත්නම් රටින් දිහා අරන් එවන්න කියලා. ඒක ලියලා ළමයාට කියනවා ඇත් දෙක වහන අත දික් කරගෙන ඉන්නේ කියලා. ඉතින් කවුරු හරි ගිහලා අත උඩ මුද්‍ර පළංගියක් තියෙනවා. නැත්නම් රටින් දිගියක් තියෙනවා. එහෙම නැත්නම් මාස්මෙලෝස් කැල්ලක් තියෙනවා. නැත්නම් ටොපියක් තියෙනවා. ඊට පස්සේ කියනවා දැන් ඇත් දෙක වහගෙන මේක අත ගාලා බලන්න මොකද්ද කියලා. බර බලන්න, හැඩේ බලන්න, තද ගතිය බලන්න, සුවඳ බලන්න ඉතින් මෙයාට ඇහෙන් බලන්නේ නැතුව ඉතුරු ලකුණු ටික බලා ගන්න කියනවා. කයට දැනෙන පහස, නහයට දැනෙන පහස, කනට තිබ්බාම එන සද්දේ. ඉතින් ඊට පස්සේ කියනවා ඇත්ත එක ඇරලා බලන්න කියනවා. ඔය තිබ්බ එකමද හිතපු එකමද ඔය තියෙන්නේ නැත්නම් වෙන එකක්ද කියලා. මිරිකලා බලපු එකමද ඇද්ද කැරියට පස්සේ. ඉතින් එතකොට ඇහැ, කන, දිව, නාසය ඔක්කොටම දාලා ඊපස්සේ දිවට කියලා කියනවා. ඒ කැල දිවේ පොඩ්ඩක් තියලා. ඒක රස පොඩ්ඩක් බලන්න හපන්න එපයි. ඉතින් දිවේ තිබ්බට පස්සේ ඊට පස්සේ ආවට පස්සේ ආ කරන මාස්මෙලොස් නම් මේ සුවඳයි මේ රසයි මේ විදිහයි. මුදර පළංගිරියක් නම් මෙහෙමයි. රට ඉන්දියටයක් නම් මෙහෙමයි. එහෙම නැත්නම් ටොපියක් නම් මෙහෙමයි කියලා ළමගේ තොරතුරු ගන්න. ඊට පස්සේ කෙනා පුංචි කෑල්ලක් කඩලා හපලා කාලා. කට පුරාම රසයන් දැරලා හොඳට රස බලන්නේ කියලා. ඊට පස්සේ කෙනා තව කටක් කණ්ඩේ කියලා. කොහොම කකා කකා ඉඳලා දැන් ඔක්කොම කණ්ඩේ කියලා. කිව්වට පස්සේ අහනවා දැන් මේ වෙනද රටමිදී රටකින් දීගිරියක් කනකොට දැන් මොකක්ද තිබෙනස. ඉතින් ඒට අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් කර මේවකට ඕක කෙරුවට පස්සේ දෙමළ මහත්තයෙක්. අපි දෙමළෙන් කතා කරාට මුස්ලිම් මිනිස්සෙක්. එයා කියනවා අහුරක් කරන කටේ දාගන්නවා මිසක් මුද්දරප්පලන් කවදාවත් එක මුද්දරම්පල ඇටේක ගඳ රස පහස කවදාකවත් බලන්නේ නැහැ. අහුර පිටින් කටේ දාගෙන කොච්චර කෑවත් දන්නේ කාපිටයට ඇටෝම් ගෙදර ගියා වාගේ. අපිත් එච්චරයි. ඒ වෙනුවට මේ කණ එකේ රස මේකයි ගඳ මේකයි පහත මේකයි කියලා බැලුවොත් එදාට විතරයි අපි මේ කාපු දේ ගඳ ගඳ රස තේරෙන්නේ. ඒ වගේ මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් හිතට එන අරමුණු ගත්තාම එකෙකුට පුළුවන් ද වග වෙන්න? එකෙක් ළඟවත් තියනවද? එකියක් ළඟවත් තියනවද? වර්ෂාවසානයේ දෙන්න මේ ගිනුම් පත්‍රිකාව ඇවිල්ලා ඇහුවොත් එම accounts පෙන්නපන් ඔබ උදේ ඉඳලා කීයක් බැලුවද කීයක් ඇහුවද කීයක් රස වින්දද කීයක් පහත ලැබුවද කීයක් බැලුවද කියලා එකෙක් ළඟවත් නැහැ. එකියක් ළඟවත් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ දෝරේ ගලනවා. ඒ ගලනකට කියනවා කාම ගුණ කියලා. ඒ කාම ගුණ වල ඉඳලා තාම දැන් ඩයබටිස් හදාන කොලෙස්ටරෝල් හදාගෙන පිස්සු හදාගෙන අල්ලබගේ දත් එක පටලවාගෙන ඉන්ෂුරන්ස් දාගෙන මේ නටන ලෝකයකට මම මේ කතා කරන්නේ මම දන්නේ ඉතින් ඒ කෙනාට කිව්වොත් එහෙම එක විනාඩි 5ක් අයින් කරලා ඒ විනාඩි 5 එනේවා විතරක් හරියටම දැනගන්නයි කියලා. හුස්ම කීයක් ගන්නවද? පීවර කීයක් තියෙනවද? ඒක සඳහා විතක්කේ යොදාන. යොදේ දා යොදේ දා දවසේ ඔක්කොගෙන් පොඩ්ඩක් වෙන් වෙලා මේක දිහා බලන්න. බැලුවට පස්සේ ඈතින් බලපෙක මෙහෙම ලං වෙන්න ලං වෙන්න පුදුමාකාර වෙනසක් වෙනවා. බලන දේ වෙනස් වෙනවා, අහන දේ වෙනස් වෙනවා, පුදුම වෙනසක් වෙනවා. එකින් එකට එකින් එකට බලබලා යනකොට එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම ගල්පිලිම වගේ තියෙනවා. ලං වෙන්න පටන් ගත්තට පස්සේ පුදුමාකාර වෙනසක් වෙනවා. ඒ වෙනස් ආකාර වෙනස් වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමත ක්‍රමයේදී අපි කරන්නේ ඒ සම්මත අරමුණක් අරගෙන අපි ඒ අරමුණට රිංගගෙන ලෝකෙන් එන අරමුණු වහ ගන්නවා හරියට යුද පිටියක බංකරයකට රිංගුවා වගේ. එහෙම නැත්නම් තලගොයේ ගිහිලා මු භාගට රිංග ගත්තා වගේ. ඒතකොට ඌට කිසි කරදරයක් නැහැ. ඉතින් ඒක ඇතුලේ ඉන්නා තාක්කල් අපි කියනවා ධානයක් ලැබනවා. ලෝකේ තියෙන ප්‍රශ්න වලින් බෙන් වෙනවා කියලා. එතකොට යා ඒ ආර්ශක කුටීරයක් බවට පත් කරගන්න බුද්ධ ආනෝසතිය. මෛත්‍රිය, මරණය, අසුබ සතිය, ආනපාන. විපස්සනා කරනකොට නෑ අපි ඊයක පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් ඒ සඳහා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණේ ඉන්නකොට අපිට කොයි වෙලාවක හරි කියන්න පුළුවන් මට දැන් විනාඩි 10ක් ඒකාන්තෙම ආනපනෙ ඉන්න පුළුවන්. ඉතින් විනාඩි 10ක ඒකාන්තෙ බුද්ධ අනුස්සතිය ඉන්න පුළුවන්. විනාඩි 10ක් මෛත්‍රී ඉන්න පුළුවන්. ඒකට කියත හැකි ඒක ඇතුලේ අපි වාසස්ථානයක් හදාගෙන, ලැබුම් පොලක් හදාගෙන අපි ධානයකට සමාදිනවා කියලා අදිෂ්ඨාන කරලා ඉච්චර වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් ධාන කතාවේ කියවෙනවා. වශීතා පහකට දාගෙන සුද්ධ කරගන්න කමක් තියෙනවා. මම දැන් ඉන්නේ ආසවල් එකේ කියලා එයා හොඳටම දාන. ඒ වෙලාවේදී විතක්කේ යන්නේ අරමුණට පමණමයි. වෙන දෙයකට යන්නේ ඊට පස්සේ යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ මේ ධ්‍යානෙන් කෙලවර යනකොට පසුභාගයට යනකොට නන්නත්තර අරමුණු එන්න පටන් ගන්නවා. හිත විතක්කය නන්නත්තර වෙනවා. එතකොට එයා දන්නා දැන් නම් ධ්‍යානෙ වෙන්න බෑ. ධ්‍යානෙ එන්නේ එන්නේ බොඳ වේගට යන වෙලාවක. ඒකට යාර දන්නවා මේ විතක්කේ මෙතෙක් කියලා සෝචකීකරු ගෝලයක් වදේ ඒ වායක් වශයෙන් සෙබලෙක් වගේ හිටියට දැන් මනුස්සයා එක එක දේවල් එක පැටලෙනවා. එතකොට මේ විතක්කේ නැති, ਵਿਚාරේ නැති දෙවෙනි ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරන්නේ විතක්කේ වැඩ අරගෙන ඊට පස්සේ විතක්කේ කරදරයක් වෙන බව දැකලා නැත්නම් විතක්කේ ආස්වාද දැකලා පස්සේ ආදීනව දකිනවා. ආදීනව දැකලා විතක්කේ අයින් කරලා දෙවෙනි ධ්‍යානෙ යනවා. ඒක බොහොම ප්‍රසිද්ධ දෙයක්. ධ්‍යාන භාවනාවේදී ඒක තමයි ඉස්සල ඉස්සර කරන්න දෙන්න හැදුවේ. ඒ වගේම පුළුවන් අරමුණකට හිත නැවත නැවත යනකොට ඒ අරමුණ කුටීරයක් කරගෙන අරමුණ ඇතුලේ läගගෙන ලෝකෙන් මෙන් වෙලා ඉන්න පුළුවන් ක්‍රමයක් වගේම විපස්සනාවේදී කරන්නේ ඒ Tamanට ආරස්සාව සලසපු අරමුණ ඉඳ ඉඳ ඉඳ ඉඳ කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා බලන්න පුළුවන්. අරමුණ කෙරේ විචි විමසුන් නුවණ දාලා ධම්ම විචේ දාලා මීමන්සා නුවණ දාලා මම මේ හිත දාපු හුස්ම මුලින් ඉඳලා මැද වෙනකොට මොකද වෙන්නේ බලහන් ඉන්නකොට ඉන්නකොට මොකද වෙන්නේ කියලා ඉතින් සරුවචනන්සේ දේශනා කරනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති ඔන්න ටික වෙලාවක් කරනට ඒකම රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානා මම මෙතෙක් පිහිදුවපු විතක්කේ යොදපු අරමුණ දිගට වැටහිච්ච ආස්වාසේ දැන් කෙටි වෙනවා දිගට වැඩිච්ච ප්‍රස්වාසයේ දැන් කෙටි වෙනවා. ඉතින් ඒක සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි චතුස්කේ සරුවචාන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒක උඹ දෙනකොට කටපාඩම්. ඒ බල එතකොට එයා බලන්නේ අරමුණ ආරසක ස්ථානයක් කරගන්න හදන විතරක් නෙවෙයි අරමුණ මං මේ ආරසාවට ගත්ත අරමුණ වෙනස් වෙන හැටි බලනවා. ඒකට අපි කියනවා විපස්සනාව කියලා. මෙහෙම බලාගෙන ඉන්න තැන ඉඳලා ඕන්න මම අලුත් කතන්දරයක් පටන් ගන්නවා. යම් වෙලාවකට ආස්වාසය ආස්වාසය වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් වෙනස්කම් දක්නාසුලෝ බලන තරමට කමඨාන් සුද්ධ වෙච්ච යෝගාවචර කිතා ගන්න. මේ අරමුණට ගිහිල්ලා හුස්ම දිහා බලන අතරේ හුස්මෙන් හුස්මට වෙනස් වෙන හැටි බලනවා. ආස්වාසයෙන් ආස්වාසයට. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට. මෙන්න මේ විමසුන්නුවන මේ විචක්ෂණ බුද්ධිය එහෙම නැත්නම් මේ කියන ධම්ම විචය මීමන්තා නුවණ තියෙනවා නම් එයාට පෙනෙන මේ ගොරෝසුවට පටන් ගත්ත හුස්ම ටික වේලාවක් යනකොට නිකන් මධ්‍යස්ථ ප්‍රමාණයට සිුම් වෙන්න පටන් ගන්නවා. මේක සිද්ධ වෙන්නේ යෝගාවචරයට පෙන්වන්න නැතුව. වසංගලා ගන්න. කමඨං සුද්ධ කරනවා කියලා කියන්නේ හොඳයි පුතේ ඕන දැන් දැක්කනේ ඕක වෙනස් වෙන්නේ ටික ටික. ওই වෙනස් වීම දක්නාසුරව බලන්න. ඒකට අර හයියෙන් තිබ්බ හුස්ම ගොරෝසුට දැන් ආස්වාස් ප්‍රසආසී දැනෙනවා අච්චර තරංගායාමයක් නැතුව උච්චාවච වෙන්නේ නැතුව කෙටි වෙන්න පටන් ගන්නවා. දැන් පරිසං වෙන්න දැන් ඔන්න ඇස් බැඳුම පටන් ගන්න හදන. මෙතෙන්ට යනකම් කියන්නේ ගොරෝසු ආස්වාස් ප්‍රසවාසයේ සියුම් ආස්වාස් ප්‍රසවාසය බාටපත් වෙනකම් ආස්වාසය ආස්වාසය කියලා ප්‍රසවාසය ප්‍රසවාසය කියලා මෙනෙහි කරන්න පුළුවන්. මේක අතිසියුම් වෙනකොට ආස්වාස් ප්‍රසවාසයේ සම වෙනවා. කෝකද ආස්වාසය කෝකද ප්‍රසවාසය කියලා තේරුම් ගන්න බැරි මේ පෙරලිය දක්නාසුලුව බලන්ඩ නැත්තම් සූදානම්ෙන් ගිහිල්ලා මේක බලන්ඩ ලේසි නෑ හරියට මැජික් එකක් පෙන්නකොට කොතනද මේ මනුස්සයා ඇස් බැඳුම කරන්න කියලා බලනවා වගේ මැජික් එක රස විඳින මිනිහට කවදාකවත් ඒක බලන්න බෑ මැජික් එක බලන්න ඕනේ විවේචනාත්මකව මේක කරන හරියක් කරන්නේ බොරු මම මේක අල්ලන්න ඕනේ අපි කරන්නේ තියෙන්නේ සල්ලි දීලා මැජික් බලනවා කියලා කියන්නේ තකතිරු ඩබල් සල්ලි දීලා අර මොඩයට ඒ මිනිස්සු අපිව රවට්ටනකොට අප්පුඩිත් ගන්න. මොක කවුරු හරි හිතලා බලන්න මේ මේ මිනිහා කරන රසායනික පල්බොරු වැඩක්ද භෞතික පල්බොරු වැඩක්ද කොහොමද මේ දේ කරන්න කියලා බලනාසුලුව දක්නාසුලුව මැජික් එක බැලුවොත් මැජික් එක රස විඳින්න බෑ. ආන්නේ වගේ තමයි අරමුණ දිහා බලනවා. එහි සතිය පිහිටන බව හැබෑව. සමාධිය පිහිටන බව හැබෑව. බලාන ඉන්නකොට ඉන්නකොට මේ අරමුණට මොකද වෙන්නේ? අරමුණේ අර ආස්වාද ප්‍රසවාස කියන දෙක වෙන් වෙන් වශයෙන් තිබුණ දෙක එන්නේ එන්නේ කලවම් වෙනවා. ඒක කියනවා මෙතන තියෙනවා සුදු හාල් ගෝණියක්. මෙතන තියෙනවා කහකුඩු ගෝණියක්. ඒ සුදු හාල් ගෝණියයි කහකුඩු ගෝණිය දෙක එකනේ. දැන් මේ දෙක අවුල කලවම් කෙරුවට පස්සේ මේකට කහ කියනවද හාල් කියනවද? අර දෙක එන්නේ එන්නේ කලවම් වෙනවා. මේ කලවම් වීම හී නූලෙන් සිද්ධ වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ පැදුරටත් නොකිය. කමඨාන සුද්ධ වෙච්ච යෝගාවචරය මේක දක්නාසුලෝ යනවා. අනිත් එක නා කියනවා බලන්නකෝ ආනාපාන බල බල හිටියක නොපෙනී ගියා. තේරෙන්නේ නැහැ. මෙනෙහි කරන්නත් බැරුව ගියා. මෙනෙහි කරන්න මොකද වෙනවා? කවදාකවත් යෝගාවචරයට මේ වෙන්නේ මේකයි කියලා කියන්න බෑ. බුදුහාමුදුරන්ගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් අහගන්න ඕනේ. ඇහුවාම කියනවා පෞද්ගලික ලක්ෂණ එන්න එන්න පොදු ලක්ෂණ බවටපත් වෙනවා. අර තිබිච්ච කළු සුදු වෙනුවට දැන් අලු පාට වෙන්නා වාගේ. මෙතෙන්ට යනකොට ආස්වාද ප්‍රසවාසයේට අර කලින් දාපු නම දාන්න බෑ. උදාහරණයක් වශයෙන් කිව්වොත් වතුරයි හාලුයි දාලා අපි ලිපේ තියලා කිව්වොත් මේ වතුර මේ හාල් කියලා ලිපපත් කිරුවට පස්සේ මේ දෙකම වෙනකොට කැඳේ හැදෙනවනේ. කැඳේද කියන්න බෑනේ මේකට හාල් කියලා. කැඳේද කියන්න බෑනේ මේකට වතුර කියලා. බලාගෙන හිටියේ නැත්තම් මේ හාල් කැඳ වෙන හැටි අපි හිතාවේ මේක මැජික් එකක් කියලා. තැම්බෙන දිහා බලාන හිටියම පේනවා මේ හාල් ලැටි බොඳ වෙලා තැම්බිලා බත් වෙලා කැඳ වෙලා හැඳි ගෑවෙනවා හැඳි ගෑවිලා වලයන් කියලා අපි සාප කරනවා. ඒක සාපයක් අපිට. නාසමාපෝ කියලා දෙමළෙන් කියනවා. හැඳි ගෑවිලා යන. ඕක වෙනවා ආස්වාස්පසාට ඔක්කොම කැඳ වෙනවා. ඔක්කොම ලොඳ වෙනවා. ඔක්කොම කලවම් වෙනවා. ඒකට යෝගාචරය සලුවක සාදාලා නැගිටලා යනවා. මට්ට හරියන්නේ නැහැ. ආනපන්නේ කොහොමඩක්වත් හරියන්නේ නැහැ. මේ ගුරුන් ආශ්‍රිත බෑ. මේ භාවනා මධ්‍යස්ථාන හැරෙන්නේ කියලා තව තැනකට යනවා. කොහේ ගියත් මේ විතක්ක යොදන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ආස්වාසිය ආස්වාසයෙන් නම් කරන්න පුළුවන් වෙලාවක් තියෙනවා. භාවනා සියුම් වෙනකොට ආස්වාසයේ තියෙන ආස්වාස නම් කිරීමේ හැකියාව නැතිලා යනවා. ප්‍රස්වාසයේ තියෙන ප්‍රස්වාස නම් කිරීමේ හැකියාව නැතිලා යනවා. නමුත් ආස්වාද ප්‍රස්වාසයේ තියෙනවා මේ දෙකේ සම්මුතිය වෙන දෙයක් බවට පත් වෙනවා. මේක දකින්න අපි කැමති නැහැ. දැන් තමන්ගේම දරුවා තමන්ගේ අද්දෙකුඩ මැරෙනවා දකින්න අපි කැමති වෙන්නේ නැහැ. එතෙන් තමන් හම්බවරද්ද බූදලේ සීරම් පිච්චිලා යනවා දකින්න අපි කැමති වෙන්නේ නැහැ. අපිට ඕනේ මේක මේ දරුවා මෙහෙමයි අල්ලපු ගෙදර දරුවා මෙහෙමයි කියලා වෙන් කරලා දකින්නනේ. අපි එහෙම තමයි පණන් අරගන්නේ. ආස්වාදයේ ආස්වාසයෙන් වෙන් කරනවා. මෙනෙහි කරනවා. විතක්ක යදනවා. පහු වෙනකොට පහු වෙනකොට වෙන්නේ මොකද්ද මේ විතක්ක යෙදෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ යාට. ඔක්කොම කලවම් වෙන තැනට එනකොට යෝගාවචරය හේ බානවා. මන්දෝත්සහයි වෙනවා. ඒකාකාරී වුණයි කියලා කියනවා. සක්මනේ යනකොට පැද්දෙන්න පටන් ගන්නවා. නිදිමත එනවා. ඉතින් මෙන්න මෙතෙන්ට යනකොට මේ විතක්ක කරන්න පුළුවන් අරමුණේ විතක්ක කරන්නගත් පුළුවන් ගතිය බැරි වෙලා විතක්කේ පොළාපයින් තැනට එනකොට මේක වාර්තා කරන කෙනෙක් කවදාකවත් හිතන්නවත් එපා හම්බෙයි කියලා. එයා ඒක පශ්චාත්තාපයට ගන්නවා බලන්නකෝ භාවනා කරාට හරියන්නේ නැහැ ඉස්සෙල්ලා ෂෝක් එකට ආනාපානෙ පෙනුණා. මෙනෙහි කරගන්න පුළුවන් වුණා. දැන් මෙනෙහි කරගන්නත් බෑ. කොහේ ඉන්නවද දන්නේ මොකද උනේ දන්නේ කියලා වෙන විශාල කනපින්දමක්. මේ බුදුරජාණන් වහන්සේගේ වැඩේ හරියන වෙලාව බුදුරජාණන්සේට පෙන්වන්න ඕනේ විතක්කේ යොදන්න පුළුවන් වෙලාවක් තියෙනවා අරමුණේ අරමුණ හොඳටම ලඟ වෙලා බලනකොට ඒකට ඒ විතක්කේ පිහිටන්නේ යොදන්න බෑ. නිකන් සාමාන්‍යයෙන් ලේ ටිකක් අරගෙන වීදුරු කදාවකට දාලා පෙන්නුවොත් ඕන කෙනෙකුට මේක ලේ කඳුලක් කියලා පෙන්වන්න පුළුවන්. නමුත් එයා පස් ගුණයක් ලොක් කරන අන්වීක්ෂකට දාලා පෙන්නුවොත් ඒකේ ගතිය පෙන් 10 ගුණයක් දානකොට මේක වී පැදුරක් වගේ පේන. ඒක ඇතුලේ තියෙන අංශු වී වනල වගේ. 40 ගුණයක් දැම්මොත් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දැම්මොත් මේක ලේ කඳුලක් කියලා ලේබල් කරන්න වෙනවා. මොනම ලකුණක්වත් නැහැ. මේක ලේ කියලා පෙන්නන. අපි නැත්තම් ඉගෙන ගන්න කාලේ අපිට කියනවා පිදුරු කුණු වෙච්ච තැනකින් වතුර කඳුලක් ගේන්න කියලා. ඒක වීදුරු කඩාවක දාලා බලනකොට වතුර කඳුලක්. පස්කුණියක් ලොක් කරලා බලන මේක ඇතුලේ සත්වෝද්‍යානයකට වැඩිය සත්තු ඉන්නවා. පනෝද පුංචි අංශුද කෑලි කැබලිද ඒ වස්සේ රිංගගෙන සත්තු යන හැටි බලනකොට යකෝ මේකත් ලෝකයක් දහරපානිස් කියලා හිතෙනවා. ඒක 10 ගුණයක් දාලා බැලුවොත් 40 ගුණයක් දාලා බැලුවොත් වතුර කඳුලක ලකුණු මොකක්වත් නැහැ. මේකේ ඉන්න සත්තු කන්දරාව. ඉතින් අපේ පරණ විද්‍යාඥෙක් මූ දැම්මලු වතුර කඳුලක් දාලා බලන්න හිටියලු. බලනකොට මේකේ තියෙන පුංචි අංශු දෙක දෙක වෙනවලු ඉඳපු ගාව. ඉන්නට තේරෙනවලු මේ මේ විස බීජ නිතරම වැවෙනවයි කියලා. ඊට පස්සේ මිනිහා එතනම තිබ්බලු මේ විස බීජ නැති වතුර කඳුලක්. ඒ කියන්නේ තම්බලා ගත්ත වතුර කඳුලක් නැත්නම් වාෂ්ප ඝනීභවණය කරපු වතුර. දැන් එයාට පේනවා මේකේ සත්තු නැහැ. මේකේ සත්තු ඉන්නවා. මෙයා මේ දෙක මැදින් පින්තලක් කරන හිමීට පුංචි පිහිරක් ඇන්දලු අරකේ ඉඳලා මේකට සත්තු යන්න පුළුවන් විදිහට එකෙක් යනකොටම ඒ පාලම කඩලා දැම්මලු. ඒතකොට දැන් අලුත් වතුර බින්දුවේ එක කුඩක් එක සතෙක් ඉන්නවා. ඒ ආයක දිහා බලාගෙන ඉනකොට දැකලු පැය 8කට සැරයක් මෙයා දෙගුණයක් වෙනවා. තව 8කට සැරයක් දෙගුණක් කරනවා. එතෙන් තමයි විස බීජ කලාව අපි ඉගෙන ගත්තේ. අර තොගේ ඉනකොට මුන් කොච්චර දෙවුණු වෙනවද කොච්චර දෙකට බෙදෙනවද මොකක්වත් බෑ ඒ තරම් සත්තු ඉන්නවා. හරියට කොටු කරලා එකෙක් ඇල්ලුවා නම් ඒක මෙච්චර පැය ගානට පස්සේ දෙගුණයක් වෙනවා. පොහොර වැටෙනකොට වැඩියෙන් වෙනවා කියලා අර සතා ගැන අපිට ඉතිහාසයේ රචනයේ චරණේ හොයන්න පුළුවන්. ඒ වගේ අපි එක ආස්වාසයක් කරගන්න. ප්‍රසවාසයක් කරන හින්දෙන ගම්ම බලනවා. එතකොට තියෙනවා යම් තැනකට ගියාට පස්සේ යාට ආස්වාස කියන නම යොදන්න බෑ. ප්‍රසවාස නම කියන්න බෑ. හැබැයි ඉන්නවා. වෙන ස්වරූපයක්. එහෙම නැත්නම් අර පෞද්ගලික ලක්ෂණ හැලිලා පොදු ලක්ෂණ බවට පත් වෙනවා. මෙතෙන්දී ඔළුව නරක් වෙනවා, කැරකෙනවා, වක්කාර වෙනවා, දුවනවා, নানা ප්‍රකාර දේවල් යෝගාවචරයට සිද්ධ වෙනවා. මොකද යෝගාවචර මේ අස්පනා පරිචින්දේ එහෙම වෙනස් වෙනවා දකින්න බයයි. අපි හැදිලා තියෙන මුළු ලෝකෙම නිත්‍ය සංඥා. එචි මේ බලාන ඉන්න දේ වෙන දෙයක් බවට පත් වෙනවා අපි එක්ක මැජික් කියනවා. නැත්නම් গুপ্ত බලයක් කියනවා. නැත්නම් දේවතා එලියක් කියනවා. මේක මේ දැකලා දකින්න දේ ඒ විදියට වාර්තා කරන්න ඕ දකින්න එල්ලයක් නෑ අපට. එක දිගට බලන්න ඉන්න පුළුවන් කමක් නෑ. හොඳට බලන් හිටියොත් පේනවා මේ ආස්වාද ප්‍රසවාස දෙක ආස්වාසකේ නමට ගැලපෙන්නේ නැති ප්‍රසවාසකේ නමට ගැලපෙන්නේ නැති ඒ විතක්කේ අහන්න නැති තැනකට යනවා අපි ඒක වාර්තා කරන්නේ කම්මැලි වුණා එපා වුණා නිදිමත වුණා නොපෙනී ගියා පතාණි වුණා පාළු ගතියක් දැනෙනවා බයක් හිතුණා ඉතින් මේව ඔක්කොම නැස්චාත්‍යද වැටෙන. නැත්නම් ද්වේෂයට වැටෙන. නමුත් මේ භාවනාවේ විතක්ක නැත්නම් මිච්ඡත්ත කියන මිච්ඡා විතක්කේ පිළිබඳ ඉගෙන ගන්න අනිවාර්යම ඕන දෙයක්. ඔබ ප්‍රේම කරන දෙයක් දිහා හොඳට බලන්න හිටපන් මොකද වෙන්නේ කියලා. දිවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ තකසේම සුදු වෙලා. ওই වරින් වර බලනකොට තමයි ඔය ප්‍රේමේ තියෙන්නේ. දැන් ඒක නිකන් සාමාන්‍ය කිව්වොත් බඳින්න ඉස්සෙල්ලා ප්‍රේමේ බැඳලා පස්සේ ප්‍රේමේ මොකද වෙන්නේ? හොම්මා බඳින්න ඉස්සර නම් චොක්ලට් තොංගඩම් දෙයි. ලේන්සු දෙයි. කිස් කරයි. දැන් බැන්දට පස්සේ මේ පරට්ටි මේ කිමේ මේ මරන්න ඕන කියාගෙන දෙකසන්න අඬ දානවා. ඇයි හත් දෙයනේ මේ ආසාවෙන් ප්‍රේමෙන් තිබ්බේක තමයි ටික දවසක් යනකොට මේ හැතිරි කියාගෙන හැපින්නේ කියාන සපත් බුදුහාම දෙල් තියෙන සපත්නේ කියන නම. අපි හැපින්නේ කියලා දාලා තියෙන එකට. පෙන්වන්න බෑ අර ගෑනි. මේ වෙනස ගැන කතා කරන සමාජය කැමතිත් නෑ. මට කතා කරතයි මොකද මට ගෑණියක් නැති ඉන්න මම ප්‍රේම කරලා තියෙන එක හරි ගියේ නෑ හොඳට ඕන නරකට ඒක නිසා මගේ ගෑණි මේ ඉරට හඳට නොකිය හොර රාසේ කාලය ගත වෙනවා ඇස් සදහන්නට බැරි ලෙස රූපේ කෙමෙන් වැකී යනවාද මොකද්ද උම සින්දුවක් තියෙන්නේ නෙත් සදහන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා මේක දකින්නෙම නැස්සාත්තේටනේ මෙතනනේ නිවන තියෙන්නේ. මේ තමයි අනිත්‍යතාවය. ඉතින් මේ අනිත්‍යතාවය දකින්නකොට නම් කරන්න පුළුවන් ගතිය ඉඳලා ඒ නමට ගැළපෙන්නේ නැත්නකට යනවා. මෙන්න මේක විපස්සනාවේ ප්‍රවිෂ්ඨේ විපස්සනාවෙන් තමයි ප්‍රවිෂ්ඨේ ලබන්නේ. හැබැයි මෙතන නෙවෙයි අවසාන. මේක මේ විතර බලාගෙන අපි ආනාපානේ බල බල ඉන්න ටික වෙලා ගියාම ආනාපානේ ගෙවෙනවා ආනාපානේ කියා ගන්න බෑ යාත්. පිම්බීම හැකිලිමත් ගෙවෙනවා පිම්බීම හැකිලිම කියා ගන්න බෑ. වම දකුණත් ගෙවෙනවා මම ඇවිදිනවා gediye පිටින් වමද දකුණද දන්නේ නැහැ. ඕනෙම දෙයක වෙනවා. අන්න ඒ වෙලාවේදී සතිය සුපතිත්තිත සතියක් වෙනවා. එයා මේ වෙස්පර්ලිය යනකොට වටපිට බල බල බෑ. ඒක ධ්‍යාම ඇස් දෙක කරවිල වෙනකම් බලාගෙන හිටියොත් පේනවා. බැලුවොත් පේනවා කියන බුරුම න්‍යායක් තියෙනවා. බැලුවේ නැත්තම් පේන්නේ වටපිට බල බල බැලුවොත් මේන් බල්ලා මේන් බලනකොට ඔන්න හාලුවේ වතුර තිබුණ එක කැඳ වෙලා. මොනවා වෙලාද දන්නේ නැහැ. සමහරට කිරිබත් වෙන්න හදන්නේ මේ වැඩේ පහ වුණොත් එහෙම ටිකක් වැඩි කඳ කැඳ වෙනවා. ඒ වගේ තමයි භාවනා කරන දැන් මේ දෙවෙනි දවස් තුන්වෙනි දවස් වෙනකොට කාටත් ওই ටික වෙනවා. දන්නවනම් මේ මිච්ඡත්තේ එහෙම නැත්නම් මිච්ඡා විතක්කය පිළිබඳව විතක්කේ යොදා ගන්න බැරි තැනට ඒ නම කියන්න බැරි තැනට ඒ රූපේ විරූප වෙනවා. මේ විරූප වෙන්නේ නැතුව ද්වේෂ කරන්නේ නැතුව මේක දිහා පශ්චාත්තාප වෙන්නේ නැතුව මේක දිහා ඉච්ඡා බංගත්වයටපත් වෙන්නේ නැතුව මේක දිහා බලන්න පුළුවන් නම් ඔන්න යෝගාවචරය කියලා කියන්න වටිනවා. තපස කියන නමට ගැලපෙනවා. මේක වෙනස් වෙනකොට වක්කාර එනවා, ඔලුව කරකැවෙනවා, නිදිමත එනවා, එපා වෙනවා, කම්මැලි වෙනවා. මේ සේරම අර සත්‍ය වසහලන්න සත්‍ය පෙන්වන්න නැති වෙන්න දාන දහංගට. ඒක තමයි මායя දාන දේ. අපි ලෑස්ති වෙලා ගියොත් ඊටාම ප්‍රේමයෙන් බලපු මේ ආස්වාස ප්‍රසවාසයේ net අදහන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. මේක දිහා පශ්චාත්තාප වෙන තුමක දිහා බලන්න බැරිකම තමයි අපිට තියෙන සංසාරේ බැඳෙන බැඳිල්ල. මේක පිළිබඳව මෙන්න මෙහෙම කතාවක් කියන්නම්. ඒකට මම හිතන්නේ වෙන කෙනෙකුට ඒක වෙන පැත්තකින් අල්ලගන්න පුළුවන් වෙයි. දැන් මේ විද්‍යාඥයා ඉස්සල්ලාම කලාපය අණුව අංශුව න්‍යෂ්ටිය සහ මේ අංශු කියන ඒවා ඔක්කොම රාමු කරලා තමයි අපිට ඉගැන්වෙන්නේ. මේක හයිඩ්‍රජන් මේක හීලියම් කියලා රාමු කරලා මේවා යකඩ මේවා තඹ මේවා තුත්තනාගම් කියලා වර්ග කරලා ඉවල අපිට ඒ දවස්වල ওই ආවර්තිතවක උගන්ලා තියෙනවා. 아무ත් එතකොට ඒව රාමු කරලා තිබ්බේ. ඊට පස්සේ ඕක හොයාගෙන ගියාට පස්සේ එනවා මේ අංශු කියනට ඇසේ අණු කියනට ඇදී අණු ඇතුලේ අංශු තියෙනවා. අංශු ඇතුලේ තියෙන කොටස් වෙන් කළ හැකි. බිඳිය හැකි කියන එක ඩෝල්ටන්ගෙන් අහුණා. ඊට පස්සේ කිව්වා න්‍යෂ්ටිය සහ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන තියෙනවා ඒක නම් කඩන්න බෑ කියලා ඔන්න අපිට ඉන්න කාලේ වටු ගන්න සර්ලා ඔළුව හොල්ල හොල්ලා කියලා දුන්නා අපට. නමුත් අන්තිමට යනට ඉලෙක්ට්‍රෝන වලට වැඩිය පොසිට්‍රෝන ක්වැක්ස් න්‍යෂ්ටියත් කඩන්න පුළුවන්. කැඩුවට පස්සේ ඔන්න අයින්ස්ටයින් ලෝකා කිව්වා මේක ඇතුලේ තියෙනවා ගුරුත්වාකර්ෂණයට එහා ගිය ආකර්ෂණ ශක්තියක් බලවත් ඉලෙක්ට්‍රෝන ශක්තිය සහ දුර්වල ඉලෙක්ට්‍රෝන ශක්තිය. මේක කඩනකොට විශාල ශක්තියක් පිට වෙනවා. ඒක තමයි හිරෝෂිමාවට දාපු බෝම්බේ. ඒක තමයි නියුට්‍රෝන බෝම්බ කියලා කියන්නේ. මේක කැඩලා ඇරියොත් පුදුම ශක්තියක් පිට වෙනවා හිතා ගන්න බැරි තරම්. එතකොට ඒක ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක තව තව කඩනකොට දෙයක් නැහැ. එතන ශක්තියක් තියෙන්නේ කියලා තේරුම් ගන්න පටන් ගත්තා. පාටිකල් එකක් නැහැ එනර්ජි විතරයි කියලා. ඊට පස්සේ තමයි අයින්ස්ටයින් ලොක්කා E mc2 කියලා සමීකරණයක් අද අපි ඉස්කෝලේ යන කාලේ අප්පා අයින්ස්ටයින්ට මල් තියලා වඳින්න වටිනවා දෙයක් ශක්තියක් බාටපත් වෙන්න උනා ශක්තියක් දෙයක් බාටපත් වෙන්න පුළුවන් දෙයක් වෙනකොට ඒකට ගුරුත්ව ගුරුත්ව විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා තැනක් තියෙනවා ශක්තියක් වෙනකොට තැනක් නැහැ හැම තැනම තියෙනවා අංශු නැහැ ඉතින් මේ අංශුවක් ශක්තියක් බාටපත් වෙන හැටි ශක්තියක් අංශුවක් බාටපත් වෙන හැටි තමයි ආස්වාසේ පටන් ගන්නකොටයි ප්‍රසවාසේ අවසන් වෙනකොටයි සිද්ධ වෙන්නේ මේක දකින්න බෑ. දකින්නකොට විතක්ක ਵਿਚාර ඔක්කොම බංකොලොත් වෙලා යනවා. නම් කරන්න බෑ. නම් කරන්න පුළුවන් වෙන්නේ තෑයෙන දුරට ශක්ති ද්‍රව්‍ය බාඩපත් වෙලා ද්‍රව්‍ය ඝන බහල වෙච්චහම තමයි නමක් දාන්න පුළුවන්. ඒව කැඩි කැඩි යන්න යන්න යන්න නම් කිරීමේ ශක්තිය නැති වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අයිස් කැල්ලක් අරගෙන අත උඩ තියාන හිටියොත් ඔබ වතුර වුණාට පස්සේ දැන් අයිස් කියන්නම දාන්න බෑනේ මෙයාට. දැන් තියෙන්නේ වතුර. අයිස් කළ දීවමින් යනකොට මුලින් අසින් කියන පස්සේ වතුර වෙනවා. දැන් මේ වතුර රත් කරලා බැලුවොත් එහෙම. ඊට පස්සේ අයිස් කියන්න බෑ වතුර කියන්න බෑ වාෂ්ප වෙනවා. වතුර වාෂ්ප වල අයිස් කුට්ටියක තියෙන අයිස් කුට්ටිය දමල ගහන්න පුළුවන්. වතුර දමල ගහන්න පුළුවන්. වාෂ්ප දමල ගහන්න බෑ. ඉතින් පුත්‍රයන්ති කියනවා දිනකින් කිරියනවා. කිරි වලින් දී කිරියනවා. ඒකෙන් මෝරු හැදෙනවා. ඒකෙන් ගිතෙල් හැදෙනවා ගිතෙල් මණ්ඩේ හැදෙනවා දෙනට කිරි කියන්නේ කිරි වලට දී කිරි කියන්නේ දී කිරි වලින් හැදෙන මෝරු වලට වෙන නමක් ඊට පස්සේ සප්පි ඒ කියන්නේ ගිතෙල් ගිතෙල් මණ්ඩ කිව්වම එකම දේ වෙන දෙයක් වලටපත් වෙනවා මෙවැනි දෙයක් ලෝකේ තියෙද්දි අපි මේ එක එකට නම් දැම්මට දී කිරි සහ ගිතෙල් අතර ගිතෙල් සහ ගිතෙල් මණ්ඩේ අතර ලොකු වෙනසක් නැහැ හරියට කැපිපේන සීමාවක් නැහැ කොයි වෙලාවේද මේ කිරි දී කිරි වෙන්නේ? අපි දන්නවා කිරි රත් වෙලා තියෙන වෙලාවේ දෙනකින් දොවාගත්ත වෙලාවෙම මොහොන් දැම්මට හයි වෙන්නේ නැහැ. සීතල වෙන්න ඕන. සීතල වෙනකොට කොයි කොතෙක් වෙනකන් කිරිද කොතනින් පස්සේ දී කිරිද? එහෙම වෙලාවක් නැහැ. ඊට පස්සේ දී කිරි වලින් මෝරුපියන් වෙනවා. ඒකෙන් උඩම එන මේ යෙදේ වෙන් කරපුවාම අපි ඒක ගිතෙල් කියනවා. ගිතෙල් වලින් ගිතෙල් මණ්ඩ හැදෙනවා. ඉතින් බුදුරජාණන් කියනවා ලෝකයා මේ එකම දෙයකට වෙනස් වෙනකොට කීයක් ಜಾති නන්දාගෙන ඉන්නවද? ඒව අතර කිසිම පැහැදිලි වෙනසක් නැහැ. මේ වගේ ගොරෝසුට පේන ආනාපානයේ සියුම් වේගන යනකොට, ඊටාම සියුම් ආනාපානයේ නාස්පුඩු පුරවාගෙන එළියට එනකොට මේ දෙයට මොන නම දැම්මත් නම දාන තරම්වත් වෙලා ඉඳ ඉස්සලා ඒක වෙනස් වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා අරමුණු කරලා අරමුණේ නම කියන්නේ ඉස්සලා අරමුණ චපලව වෙන දෙයක් බාටපත් වෙනවා. මේක අපිට හිතා ගන්න බෑ. ඉතින් අපි අර තිබුණු දෙයේම ඉල්ලනවා. ඒ නමම දාන්න මේ ලෝකේ කිසිම දෙයක් නම කියන තරම්වත් ඉන්නේ වෙනස් වෙනවා. ඒක නිසා කොයි වෙලාවක මේ ආස්වාද ප්‍රසවාසයේ ගෙවෙන මට්ටමට යනකොට ආස්වාද ප්‍රසවාස නම දාන්න බෑ. ඒක උඹේ දෝෂයක් නෙමෙයි, සතියේ දෝෂයක් නෙමෙයි. උඹ මැරිලා නෑ තාම. උඹට නිින්ද ගිහිල්ලා නෑ තාම. උඹට අසතිය නෑ. උගදී ඕමම් බලන ඉඳලා. ඔක වාර්තා කරන්න ගියොත් එයාට තේනවා හුස්ම ඔහොමනම් නමට ගැලපෙන්නේ නැති විදිහට චර්ණේ වෙනස් වෙනවා නම් පිම්බීම හැකිලෙන් බැලුවත් ඔච්චරම තමයි. මොනවද මේ ඔක්කොම සංස්කාර. සක්මන් කරන එකත් ඔච්චරම තමයි. කුකුලයි කර්මලේ බැලුවත් රතු පාට තියෙන එක බලනකොට දෙවිලේ බලනකොට සුදු වෙලා පේන. මේ මෙච්චර ලස්සන හිටපු ගෑණි කසාද ගෑණි මේ බොලේ එපා වෙලා තෙල් ගාලා ඉස පීලා කොණ්ඩ බැඳපුවම් මෙන්න බොලේ මේ ගෑණිට මං එපාලු දැන් කියලා ගෑණිට මිනිහත් එපා වෙනවා. ඉතින් මේ දෙන්න හිතනවා නම් මේ ගෑණිට මං එපාවනේ අල්ලපු ගෙද මිනිහා ඉඳයි කියලා ඉන්නේ කචල්නේ ඔතන වැඩි. ඒක නෙවෙයි වෙන්නේ. කොයි එකත් ඔහොම තමයි. පහු පහු වෙනකොට වැඩි ටිකක් කොහො කොහො එනවා. මේක සමාජ මට්ටමට ගන්න බෑ. සමාජයේ තියෙන ওই බැඳපු දෙන්න හේමම ඉන්න ඕනේ පිස්සු. එහෙම එකක් නෑ. ඉස්සර තිබුණා බහුභාර්ය සේවනාව වන්තුරු රිලව් ඉන්න උණ්ඩ කිසිම දික්ක සාදන්නේ නෑ, කතාදත් නෑ, ටෙන්ෂන් උත් නෑ, ෆ්‍රස්ට්‍රේෂන් උත් නෑ ජුලියේ ඉන්නවා. මේ මිනිස්සයා කතා දෙයක් හදාගෙන අනේ අම්මේ විඳවන විඳවිල්ල. බුදුරජාණන් වහන්සේ මේ Brahmacharya පෙන්වලා දුන්නට පස්සේ පුදුම සතුටක් හිතනවා මේ එක ගෑණියක් බඳිනවට වැඩිය මේ ගෑනු දිහා ඔක්කොම පොදුවේ බලන්න හිටපන්කෝ. ඉතින් ඔක්කොම ලස්සනයි. දැන් එක ගෑණියක් බැඳනනම් ඒ ගෑණි කැමති නැහැ අනිත් ගෑණි දිහා බලනවා. මේ එකක් වෙන් කරගෙන මේ කරගන්න මගුල අපි මේ වද විඳින්නේ සල්ලි වලටයි කසාදේ නිසා. ওই දෙක නැත්නම් මිනිස්සුන්ට මෙච්චර මානසික අසහන ඉන්නේ නැහැ. මේ කියන අසහන මොකක්වත් නැහැ. ඒව නැති යුග තිබුණා. තරුවචන්සේ පහළ වෙන කාලේ නෝට කසාදේ අන්තම් පටන් ගත්ත කාලේ. එතකොට කහවණුව ගැන අපිට විනය පොතේ උගන්වනවා. දැන් මේ කහවණුව කියන එක මොන විනයාචාරීටවත් තේරෙන්නේ නැහැ. ඉතින් අපිට උගන්වනවා මිත්‍යා කරගම් කරුවොත් පරාජික වෙනවා කියලා. කොච්චරද? නීල කහපණේකින් හතර එකක් හොරකම් කරුවොත් එයා හොරෙක් වෙනවා. නීල කහපණේ කියන්නේ ඒක අහන්න දෙන්න එපා. ඒක කවුරක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ මේ අඳින සිවුර වියත් මෙච්චරක් තියෙනවා කියලා. වියත කියන්නේ කොච්චර? ඒක අහන්න දෙන්න එපා. මුළු විනයම ওই තින මූලික ඒකක දෙක දෙකම කිසිම කෙනෙකුට අදහස් නැහැ. හැබැයි අපි මැරෙන්න කතා කරනවා. මේක හරියට විඤ්ඤාණකුල සිවුර මහන්න ඕනේ. මේ මේම කරන්න ඕනේ කියලා. ඒකක නැහැ. බුදුරජාණන්සේ පහළ වෙන කාලේ තමයි ඔය සල්ලි කසාදේ එන්න පටන් ගත්ත කාලේ. දැන් වෙනකොට ඒව හොඳටම ස්ථාවර කරගෙන තියෙන ඕගොල්ලෝ හිතනත් මේ අපිට සැප දෙන්නයි මේ කසාදයක් හොයලා දීලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ අපිට සැප දෙන්නයි සල්ලි හම්බ කරලා දීලා තියෙන කියලා නෑ මේවා වෙනමම කුමන්ත්‍රණයක්. අපිට කසාදයක් නැතුව ජීවත් වෙන්න බෑ, සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ, ජනමාධ්‍ය නැතුව ජීවත් වෙන්න බෑ. මම කොච්චර චපලද, කොච්චර වෙනස් වෙනවද, කොච්චර ෂටද, කොච්චර වංචනිකද කියලා බැලුවොත් හුස්ම ගෙවෙනකම් බලන්නවත් බෑ අපට. මොකද අපි හිතනවා හුස්ම කියන්නේ නিত্য සුඛ සුබ දෙයක් කියලා. නැත්නම් ඒවා විපල්ලාස විතරයි, මේවා අනිච්චයි, අසුබයි, දුකයි, අනත්තයි. ඒ නිසා විතක්කේ නිකම්ම පච වෙලා යනවා. දාපු නම අරමුණ බලන්න ඉස්සල වෙනස් වෙනවා. ආන්න ඒක ඔය ආනබනේ ගෙවම් කරලා ඒක බලාන ඉන්නකොට යාට තේරෙන පටන් ගන්නවා ආස්වාසිකේ නම ගැලපෙන්නේ නැත්ැනට එයා යනවා. ප්‍රස්වාසිකෙන් තැන්ට ගැලපෙන්නේ නැත්නම් දනෝ ඒක මේ මෙනෙහි කිරීමේ දෝෂයක් සතිය දෝෂයක් නැක තමයි බලන්න ඕනේ අන්තිමට බුදුරජාණන්ස් කියනවා නිවන් දකින්න යනකොට අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා නිමිටි තියෙන තාක්කල් සංසාරය නිමිත්ත තුල අනිමිත්ත දකින්නවා. ඒ කියන්නේ නම් කරන්න තරම්වත් මෙයා ඉන්නේ ඊට වෙලිය ශීක්‍රෙන් වෙනස් කිසිම අරමුණක් නම් කරන තරම් ඉන්නේ ඒ තරම් වෙනස් වෙන ලෝකේ අපි මේ ස්ථාවරේ ස්තම්භ හදාගෙන එහෙම නැත්නම් මේ මුල් ගල් තියාගෙන විකාර කරන්න පටන් අරගන්න. සියල්ල වෙනස් වෙන ලෝකේ. එනිසා මේ විතක්ක ਵਿਚාර දෙකේදී මේ වෙනස් වෙන අනිත්‍ය වූ අසුභ වූ අනාත්ම වූ මේ දේවල් නিত্য සුඛ සුභ ආත්ම කරන්නේ නම් කිරීම හරහා පමණයි. ඒක නිකන් නාම මාත්‍ර විපල්ලාස පමණයි. ඉතින් ඕක කියන්න ගියොත් එහෙම නීතිඥයෙකුට හෝ බැංකුකාරයෙකුට හෝ ආණ්ඩුක ව්‍යවස්ථාකාරයෙකුට අපිට ගහයි. එහෙම බෑනේ මේවට හරියට ව්‍යවස්ථාවක් තියෙන්න නොසැලෙන ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. නොසැලෙන පද්ධතියක් තියෙන්න ඕන කියලා හදනවා. ඔය කිසිම එකෙක් මේම කියතයි. ওই ලෝකෙට හොඳම විවස්ථා හදපු එක එක්කත් ඒ විවස්ථාව ගරු කරලා නැහැ. විවස්ථා හදන එක එක්කත් විවස්ථාවට ගරු කරන්නේ. ඌ හදන්නේ අනුන්ට තමයි. ඉතින් ਸਰවචනංශ එක දවසක් විවස්ථාවක් හැදුවා. යුද්ධ ප්‍රාතිහාර්ය පාඩ බෑ කියලා කාටවත්. කිසිම සංඝයා වහන්සේන යුද්ධ ප්‍රාතිහාර්ය පාඩ නැන්න බෑ. ඒක ගැලපෙන්නේ නැහැ. එතකොටම තීර්ථකක දැන් හරි. දැන් ලොක්ක කියන්නේ ඔක්කොම අහනවා. එකෙකුටවත් දැන් යුද්ධ ප්‍රාතිහාර්ය පාඩ බෑ. දැන් අපි අභියෝගයක් කරමු. උඹලා නිවන් දැක්කනම් රහත් වුණා ඉදිපරතේ පාපලයි කිය. ඔක්කොමල සංඝයායිලකව සරුවචනාංශයට මේ මෙන්න මෙහෙම අභියෝගයක් දැන් කරනවා. අපේ ශාසනයේ කිසිම ඉදිපරතේ පාන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා සරුවචනාංශය කියනවා අහවල් දන්න මං ගිහලා ඉදිපරතේ පාන්න. නැස්ති කරන්න කියපන් කියලා. දැන් ඒකට අහනවා කොහොමද මේ දැන් ඔබහන්සේ දැන් බෑ කිව්වනම් ඔබහන්සේ කොහොමද ඉදිපරතේ පාන්නේ? අපිට බැන්නම් ඔබ ඊට පස්සේ කෝ පිස්සුද උඹලා දැනගල්ලා බිම්බිසාර රජුරුවන්ගේ මාලිගාවේ අඹ උයනේ අඹ කාටෝක කන්න බෑ තහනම්. බිම්බිසාර රජුරුවන් කන්න පුළුවන්. කිසි කෙනෙකුට අඹ කන්න බෑ. හැවොත් බෙල්ල ගහලා දානවා. ඒ දාන්නේ බිම්බිසාර ඒ වුණා මම නීද්ද මට මට නීති අදාළ නැහැ. ඊට පස්සේ තමයි යමක මහ ප්‍රාත්‍යහාරය පෑ. ලෝකේ කිසිම තැනක ওই නීති හදන එක බයියේ නීති රකින්නේ නැහැ. නීති හදන එකට අදාළ නැහැ ඒක. ඊට යට ඉන්න හුදී ජනතාවට වැරදුනොත් බෙල්ල ගහනවා. අද සල්ලි අච්චු ගහන ඇමරිකාවේ කම්පැනියේ accounts පෙන්වන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ වාර්ෂික වේදම් පෙන්වන්න ඕනේ. ඒගොල්ලෝ කැමති නම් සල්ලි අච්චු ගහතයි. අපිට ඩොලර් 100 කොලයක් කිව්වම හෙන ලොකු ගාණක් කරුවට නිකන් කඩදාසි කෑල්ලක් විතරයි. ෆෙඩරල් බැංක් එකේ accounts කාටවත් පෙන්වන්න බෑ. ඒගොල්ලෝ තමයි සල්ලි අච්චු ගහන එක තියෙන්නේ. රජයටවත් යටත් නැහැ. අපි මේ ඩොලර් වලට නහිනවා. ඕවර් ටයිම් කර කර රට රාජ්‍යවල ගිහිලා ඩොලර් හම්බ කරනවා අරුන්ට අපි පුංචි කාලේ අර බැන්තලි පිටිපස්සෙන් සතයක් උඩ තියලා කොලේක ගහන්නේ සතේ කාසි පුංචි කාලේ කරලා තියෙන මතකයි ඔච්චරම තමයි සල්ලි කියන්නේ රජිනී ලියලා අත්සන් කරනවා මේ තුන්ඩුව පෙන්නුවොත් මම පවුන් 200ක වටිනාකමක් ඔයාලට ගෙවනවා කියලා ඒගොල්ල ඒ පරට්ටි සේරම රත්තරන් ටික අරගෙන දැන් අපිට කඩදාසි කැල්ලක් දීලා තියෙනවා අපි ඔය කඩදාසි කෑල්ල ගිහිල්ලා දුන්නොත් වෙනකොට පවුන් 200 දෙන තවත් කඩදාසි කෑල්ලක් දෙනවා මිසක් අපිට රත්තරන් දෙයිද? කෝ අපේ තිබුණ රීටි ටිකට මොකද උනේ? අපි රත්තරන් ටිකද මොකද උනේ? දැන් තියෙන මොනවද? දැන් තියෙන්නේ මේ ඇලුමිනියම් කාසි කඩදාසි. ඉතින් අපි මේ සල්ලි වලට කඹරන කැම්බිරල දිහා බලනකොට එක දවසක් ඔය ලොකු සාන්තිකේ මේ උපන්දින උත්සවයකට කැලණි පන්සලට ගියා. ඒතර ආපු අම්මා වගේ ලොකු සාන්තිට ඇවිදින කරන්න අමාරුයි. ඉතින් කිව්වා මේ හිටගෙන නම් ඉන්න බෑ ඉතින් එතකොට එතන ප්‍රධාන දායක මහත්තයා ගැල්ලි පන්සලට ගිහිල්ලා පුටුවක් අරගෙන ආවා අඳ අඳනේ මොනද ඇඳිති පුටුවේ පුටුවක්. එනකොට මෙයාගේ සාක්කුවේ සල්ලි සලබලං සලබලං සලබලං ගාලා අත් දෙක මිහිර වෙලානේ පුටුවට. ඉතින් සල්ලි හෙල්ලෙනවා. ජාබු ගාන්කෝ අනේ ස්වාමීන් වහන්සේ මේ බලන්න මේ සල්ලි වල තියෙන කරදරේ ඒක නිතරම සල්බලං සල්බලං ගානවා. ඒතර ලොකු සාන්ති කිව්වා බලන්න මේ සාක්කුවේ කටේ කොච්චර කුණු ගෑවිලා තියෙනවද කියලා. අත දාන්නයි ගණ්ඩයි අත දාන්නයි ගණ්ඩ ගියාම ඒ සාක්කුවේ ඔගොල්ලන්ගේ පර්ස් එක දිහා බලන්න මොනතරම් හඩු ගඳද කිය. වෙන මොකක්වත් බලන්න ඕනේ ඒ තරම් මේ සල්ලි අපිට වද දෙනවා. ඉතින් අපි ඒක තමයි දරුවන්ට දෙන්නේ. ඉතින් දරුවන්ට අපි නම්බුකාරකම් මේ දෙන්නේ විතක්කයක් කරා. නම් කිරීමක් කරා. ඒ ඒ සල්ලි තම්බීකට ඔය අපි කරන නම්බුර මේකට සලකන්නේ නැහැ. ඉතින් දරුවා සන්තෝෂ වෙනවා. ඌ ඒක දීලා කාර් ගන්න ප්‍රශ්නයක් නැහැ. ගේමේ යනවා. මේක ස්පයිඩල් සිස්ටම් එකට යන්නේ. ඉතින් මේ සල්ලි වලට මේ සේරම ඔක්කොම බුදු දහමසේ සඳහන් කරලා තියෙනවා. භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්ඛාරණා දුර්ලභාජ්‍ය මිත්තා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේ කග්ග විසාන කප්ප. අපි මේ මිනිස්සු ඇසුරු කරන්නේ ලාභෙටමයි. කාර්යය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. නැත්නම් අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. නෑ භජନ୍ତି සේවන්තිච කාරණා කවුරුද භජනය කරනවා සේවනය කරනවා මොකක් හරි කාරණයක් තියෙනවා. නික්කාරණා දුර්ලභාජ්‍ය පිට එහෙම කිසිම සම්බන්ධයක් නැතුව අපි කිසි කෙනෙක් ඇසුරු කරන්නේ නැහැ. එහෙම කල්යාණ මිත්‍ර ලෝකේ නැහැ. අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා නිතරම අර්ථ ශාස්ත්‍රය විතරයි දන්නේ රුපියල් විතරයි අඳුරන්නේ. මනුස්සකමක් මනුස්සෝ ගාව නැහැ. ඒක නිසා ඒකෝ ඡරේ කග්ග විසාන කප්පෝ කඟ වේනගේ අඟ වගේ තනිව හැසිරියන් ඔබ කවුරුඹ දිහා බැලුවත් ඔය බලන්නේ සල්ලි වලට ඔබ කවුරුත් දිහා බැලුවනම් ඒ බලන්නේ සල්ලි වලට මොකද මේ සල්ලිය කියන එකට විතක්කේ අපි දීලා තියෙන වටිනාකම මේක මේ සම්මුතියක් කිය මේ රටේ සල්ලි වෙනතරකට අදාළ නැතිය සල්ලි උනත් අවලංගු වෙන වෙලාවක් තියෙනවා ඒ අවලංගු වෙනකොට වැඩිම හානි වෙන්නේ වැඩි පොහසත්තුන්ට විතරේ නැත්තම් වැඩි පොහොසතාට තමයි මරණේ අමාරු. එයාට තමයි මේ බෝදල් ප්‍රශ්න තියෙන්නේ. එදා වේල කන මනුස්සයට ඒක දෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනංශයේ යුවරජ කෙනෙක් විදියට මාලිගාවෙන් බැස්සා සිවුරේලා ගත්තා ඇටේරියා කොල්ල ටිකක් උඩ සුවසේ නිදාගත්තා. ඉතින් මිනිස්සෙක් ඇවිල්ලා අහනවලු බමුණේ මහාන සුවසේ නිදාගත්තද කියලා. ඇයි මේ ඇටේරියා කොල්ල කොට මේ පිණි පිට සීතලේ නිදානින්න. තුන් පුත්‍රයන්සේ සිවුර මෑත් කළේකවලු උන්සෝසේ නිදන්න අතර මහත් කෙනෙක් තමයි කියලා. හිටියානම් රාජකන්‍යාවන් සහිතව හඳුන් කිරිපැන් වලින් නාවල බුදිය ගන්න. දැන් ඇටේරියා කැලේකට වෙලා ඉන්නවා. මොන තරම් නිරාමේ සැපතක්ද තියෙන්නේ. ওই සල්ලි වලට පහින්දන ගතිය නැත්නම් අපේ මේ ලාභ සත්කාර වලට පහින්දන ගතිය එහෙම නැත්නම් අපේ මේ තියෙන තාන්න මාන්න වලට පහින්දන ගතිය උදු විතක්යක් විතරයි. හැබැයි සම්මත ලෝකී කියලා එකක් තියෙනවා. සම්මුති සත්‍ය කියලා එකක්. ඒකෙදි ඌව විතරමයි තියෙන්නේ. ඒකයි අර බලානින්න ආනාපානේ වෙන දෙයක් බාටපත් වෙනකොට අපේ සම්මුතිය හෙල්ලුම් කරනවා. අපි අර හිතාගෙන ඉතුරු අගයන් ආඩම්බරයෙන් මේ අත්පනා පිට හරියට වැල්ලේ හදපු රත් ලස්සන වැලි මාලිගාවක් වගේ රූර වැටෙනවා. දරන්න බෑ. සහලවනවා. ඔළුව තෝන්තු වෙනවා. කැරකෙනවා. බුද්ධමාකාර විකාර වෙන්න පටන් අර ගන්නවා භාවනාවේදී මේ අරමුණ විනාශ වෙන දිහා බලාගෙන ඉන්නකොට අර විතක්කේට අපි දීලා තියෙන අගයන් ආඩම්බරයන් රෙද්ද බල්ලෙන් බහින වෙලාවක් එනවා. කටේ තියෙන හරිවන්න රෙද්ද බල්ලෙන් බහින වෙලාවක් එනවා. ඒ ජොට භාවනා ඉදිරියට යන නිසා හුඟව දෙනකොට ওই තැනට යනකොට විපස්සනාවේ ඒක නිකන් කටුකොහලක් වඩටපත් වෙනවා. ඉතින් එහාට යන්න බෑ. එයා කියනවා බෑ සාංශ කරන්න අපිට වෙන අරමුණක් ගන්න බැරිද? වෙන ගුරුරෙක් ගාවට මං යන්නද? වෙන භාවනා මධ්‍යස්ථානකට යනවා. මොකද නික අමුතු වක්කාර ගතියක් එනවා, බයක් එනවා, පාළුයි, තනි, නිදිමතයි. ඒ මේ දඟලන්න පටන් ගන්නවා කියලා. මේ විතක්කේ අහන්න නැති වෙලාව. විතක්කේ පච්චුදාවත්තනේ වෙනවා. හරියට රබර් බෝලකින් ගලකට ගැහුවා වගේ පණින්න පටන් ගන්නවා. දාන නම අහන්නේ බල්ලෙකුට නම කියලා කතා කරනකොට ඌ අහනවා කියලා කියන්නේ. අහන්නේ නැත්තත්ට ගියොත් ඒ නිසා කියනවා මේ වල්ලලියට කිඩ කිව්වට කකුලක් උස්සලා දෙයිද කියලා. වල්ලාලියට ওই අලි භාෂාව අහන්නේ නැහැ. දැන් ගමේ අලියත් නම් කිඩ කියනකොට ඌ කිඩ දෙනවනේ. වල්ලාලියට අහන්නේ අපේ හිතත් අන්තිමට අතෙන් යනවා. එතෙන් යන වෙලාව යනකොට මේ මිච්ඡා හෝ සම්‍යක් කියන විතක්ක අවලංගු තත්වයටපත් වෙනවා. ටික හරි අමාරුයි මේ සම්මුතියේ බැහැගෙන මේ නිත්‍ය සංඥාවේ බැහැගෙන ඉන්න එකනට එයා මේ ඔක්කොම වස්තු භෝග වෙදන්නේ ලාභ සත්කාර හොයන්නේ දිනු නොදිනු කම් හිතන්නේ සැප පොහසත්කම් ඔක්කොම හොයන්නේ කවුදෝ දාලා දින උපමානයක් කරා. මිනුම් කෝදුවක් කරා. එහෙම මිනුම් කෝදුවක් ලෝකේ නැහැ. මොනම තාලයක්වත් නැහැ. එක එක සංස්කෘතීන් එක එක භෞතික පළාත් එහෙම හදාගෙන තියෙනවා. අර එක එක මේකට ගැලපෙන්නේ නැහැ. මේක එක එකට ගැලපෙන්නේ නැහැ. එතකොට අපි මේ අල්ල බදාගෙන ඉන්න මේ හනමිටිය අතහරින්න නැති වුණොත් අනිවාර්යයෙන් මේ જાති හනමිටියක් තියෙන ආත්මයකට රිංගනවා. මේ ජීවිතේදීම අපි ගත්ත අගයන් ආඩම්බරයන් සියල්ලම හුදු සම්මුති. හුදි හුදු ඔළුවට දෙමව්පියෝ දාපුවා. පන්ති කාමර අපිට දාපු ටික අයින් කරන්න එපා. හැබැයි මෙව්වා ඔය ඔය කියන තරම් අපිට නිවන ලැබලා දෙන්නේ නැහැ. මේ ඔක්කොම ඒ පද්ධති ස්ථාවර කිරීමකට ගත්ත දේවල් මිස ඒ විතක්කේ වශයෙන් අපි මේ දාන දේවල් ඒවත් දරන්නේ නැතුව විතක්කේ හැලෙන තැනකට එනවා. විතක්කේ හැලුනට පස්සේ ගෑනිත් එකයි පිරිමිත් එකයි. පෝසතත් එකයි දුප්පතත් එකයි. දැනුම තියෙන එකනත් එකයි දැනුම නැති එකනත් එකයි. පැවිද්දත් එකයි අනිත් ඔක්කොම තියෙන මනුස්සකම විතරයි. ඔය අගයන් ආඩම්බරයෙන් එනකොට මනුස්සකම පුදුම විදියට බැහැලා යනවා. මනුස්සකම නැති වෙනවා. පෝසත දුප්පත දිහා බලන්නේ බොහොම පහත් විදියට. උගත නූගත දිහා බලන්නේ පහත් විදියට. මේ පිටින් දාගත්ත සායම නිසා. ඒක නිසා කාර් එකේ වටිනාකම තියෙන පේන්ට් එකේ නෙවෙයි එන්ජින් එකේ. ඒ නිසා අපි දන්නවා මේ විතක්කයක් ඇවිල්ලා අපිට මේ කරලා තියෙන දේ අහුලා ගත්තට පස්සේ 6 4 තේරෙන පටන් ගත්තට පස්සේ මේ විතක්කේට අභියෝග කරලා මේක මිච්ඡා වෙන්න පුළුවන් සම්‍යක් වෙන්න පුළුවන්. කොයි දෙයකට සීමිත කාලයයි තියෙන සීමිත ප්‍රදේශයකේ කාබලංගුයි. ඉන් යාට පස්සේ කාබලංගු වෙනවා. අවලංගුණාට වස්තුව වෙනස් වෙන්නේ නැහැ. වස්තුවට දාන නම විතර වෙනස් වෙන්නේ. කිරිදී කිරි වෙනවා. ඒකෙන් බෙන්ඩරු හැදෙනවා. සප් මණ්ඩේ හැදෙනවා. මොකක්වත් වෙනස් වෙන්නේ නැම වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මේක දිහා බලනකොට කියන අපි මේ ජීවිතය ඇතුළත පරිණාමයටපත් වෙනවා කියන්නේ. මේ ජීවිතය ඇතුළත අපි වෙනසකටපත් වෙනවා. මේ ජීවිතය ඇතුළත අපි රූපාන්තරණයකටපත් වෙනවා. එයාට විතරක් නිවන් දකින්න පුළුවන්. මේක හෙල්ලෙන්නේ නැතුව මේකම නිවන් දකින්න ඕන කියන කෙනාට කියනවා ඔටුවෙකුට පුළුවන් ද කියලා අහනවා ඉදිකටු හිලකින් එහා පැත්තට යන්න බෑ. ඒකට අපි මේ වෙනස් වෙන දේ විතක්ක වලින් අපි මේ නටවන නලවන ගතිය තේරුම් අරගන්න උත්සාහ කරනවා නම් තමන්ගේ ආගයන් ආඩම්බරයන් පෞරුෂත්වය කර්ම ශක්තිය පුරුදු ඇබ්බැහි සේරම වෙනස් කරන්න පුළුවන්. මේකට කැමති වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. Tamange ඇඟේ තියෙන සියලුම ලෙඩවලට අවශ්‍ය බෙහෙත ඇඟෙන් හදා ගන්න පුළුවන්. සුව වෙන්න ඕනේ නම්. සොරි වෙලා තියෙන ඔක්කොටම සුව වෙන්න ඕන කමක් නැහැ. ඒගොල්ලන් ඕනේ අහවල් අහවල් ලෙඩේ තියෙනවා කියලා නම්බුකාර ලයිස්තුවක් හදාගන්න විතරයි. අර නම්බුකාර ලෙඩ තියෙනවනේ. මට කොලෙස්ටරෝල් තියෙනවා, මට ඩයබටිස් තියෙනවා, මං අහවල් දොස්තර කිව්වයි බෙහෙත් ගන්න කියන්න හරිය අම්බක් තියෙනවා. ඉතින් දොස්තරත් ඒකට හරි කැමැති. අපිත් කියන්නේ ආ ඒකත් එහෙමනම් ඒකත් ජයසිරි මංගලම් කිය ලෙඩ වෙන්න ඕනේ නම්. ඕනෙම බේතක් හරියන්නේ ඒ අපේ හිත බාර ගන්න විදියට. ඒ නිසා ඕනේ ලෙඩක් නොකඩුවාට සුව වෙන්න පුළුවන් ශක්තිය මේ මේ ධර්මයේ තියෙනවා. ඒකෙන් කියන්නේ මේ සියලු ලෝක සනීප කරන්න පුළුවන් කියලා. අපි මේ ගොඩාක් දාගත්ත ලෙඩ වර්ගයක් තියෙනවා. ඒ සයිකියාට්‍රිස්ලා ගැන ලියනකොට ලියනවා ඒ ලංකාවේ ලියවිච්ච පොතක once upon a time there were no psychiatrists කියලා. පෙර කාලයක් තිබිලා තියෙනවා කවදාවත් මානසික රෝගීන් මානසික වෛද්‍යවරු ඉඳලා නැහැ. ඒ කාලේ කිසිම මානසික රෝගීනුත් නැහැ. දොස්තර ආපු වෙලාවෙ ඉඳලා රෝගීන් ඉන්නවා. ඒකේ කියලා තියෙනවා අහන්න කියලා වල් බල්ලෙක් කවදාකවත් ලෙඩ වෙලා තියෙනවා කියලා පොතක දාලා තියෙනවා. ගමේ ඉන්න බල්ලෙක් ලෙඩ නොවි ඉඳලා තියෙනවා. බලු දොස්තරලා ඉන්නවා. බලු පාමසි තියෙනවා. බලු බේත් තියෙනවා. දොස්තර ආපු ගමන් ලෙඩ හැදෙනවා. ඔක්කො ඔක්කො එන්නේ දොස්තර ආවට පස්සේ. මේ බෙහෙත් කර්මාන්තෙත් එච්චරයි. ඒක නිසා බ්‍රෑන්ඩ් නේම්ස් කියලා જાතියක් තියෙනවා. නම කියලා ඉල්ලලා ගන්න කියලා අපිට කියන්නේ මේ නම කියලා ඉල්ලලා ගන්න කියන විතක්කේ තමයි. ඒක වෙනස් වුණොත් අර කොල්ලන්ගේ account එකට සල්ලි යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මම කියලා හිතාගෙන ඉන්න යම් ඒ රූප රාමුවක් තියෙනවා නම් ඒක ඒකාන්තෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අරමුණේ වෙනස් වීමට සමානයි. හිතේ වෙනස් වීමට සමානයි. අන්න ඒක දක්නාසුලුව භාවනා කරන අරමුණේ වෙනස විපරිණාමය රූපාන්තරණය පරිණාමය දක්මට යන කෙනාට කියනවා යෝනිසුමනසිකාරය කියලා. ඒක වෙනස් වෙනකොට රණ්ඩු කරන්න හදනවනම් කරප්පන් එනවනම් ඇලර්ජික් රියැක්ෂන් එනවනේ ඒකට කියනවා අයෝනිසෝමනසිකාරය කියලා. ඒ නිසා අපි උත්සාහ කරමු මේ මිච්ඡත්ත නැත්තම් මිච්ඡා විතක්ක කියන එක දැනගෙන අපි ළඟ තියෙන හනමිටිය තියෙනවා වෙන දෙයට වෙන දෙයට වෙන්න අරන එක වෙනස් වෙන බවට පිළිගන්න පුළුවන් ගතියට ගියොත් ඒක තමයි කිටිම ක්‍රමේ තිරියන් වෙන්නේ. කිටිම ක්‍රමේ තිරියන් වෙන්න එහෙම නැත්තම් නාකි වෙනවා අප්පා. හිතුවට වැඩි ඉක්මනට නාකි වෙනවා මේ දේවල් එක ගැටෙන්න ගියොත්. දැන් මාත් ටික ටික නාකි වෙගෙන එන්නේ. නිසා ධර්ම දේශනා හමාවර කරමින් මම කියනවා කොච්චර නාගි වුණත් අපි ඊගාවට එන වෙලාව ඊගාට එන චිත්තක්ෂණේ ඒ විදිහට බාර ගන්න රාමුවක් තුලින් නැතුව අලුත් අදහසකින් තුරව බලන්න මේ විතක්කය කරන කෝලම පැත්තක තියලා අරමුණ දිහා ඇති හැටිය බලන්න යථාභූත ඥාන දර්ශනේ පහළ වෙන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා සීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා